අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 218 වැඩමුළුව ඊයේ වෙනකොට අපි ආරම්භ කරා සම්ප්‍රදාන කූලව ඉතින් මේ වෙනකොට අපි හිතනවා නිසන්නවන වෙනුවෙන් පිරිසට සත්කාර තුනක් පොදුවේ ලැබිලා ඇති කියලා ඒ මත ඉඳගෙනයි අපි වැඩමුළුව පටන් ගන්නෙ නම් වශයෙන් කියනවනම් සිල් සමාදන් කිරීම වෙලා තියෙනවා අපේ උපාසක උපාසිකයන්ට ඒ වගේ මේ ස්ථානයේ චර්යා පද්ධතිය කාලසටහන වැසිකිලි කැසිකිලි ඒවා පිළිබඳව මතක් කිරීමක් වෙලා තියෙනවා තුන්වෙනි එක අපි ඉඳගෙන සතිය පිහිටවන හැටි ඇවිදිමින් සක්මන් කරමින් සතිය පිහිටවන හැටි එදින්දා ජීවිතයේ සතිය පිහිටවන හැටි කියලා කමටහන් ලැබිලා තියෙනවා. ඉතින් කාට හරි ඒ පිළිබඳව නොතේරෙන දෙයක් නොලැබීමක් ගන්ති ස්ථාන තියෙනවා නම් මම මේ පැයේදී ආරාධනා කරනවා ඒ ටික සුද්ධ කළ දැනගන්න තමන් සීලක පිළිట్లా ඉන්නෝ වැඩමුළු කාලය ඇතුළත චර්යාපද්ධතිය දාන්නෝ විවේකයක් ලැබුණොත් සක්මණේ පරියන්කේ කොහෙද හිත පිහිටවන්න ඕන මොකද්ද භාවනා කරන ක්‍රමය කියලා දාන්න. ඉතින් ඒ දන්නේ නැත්නම් අපි මේ වෙලාවේ හැමදාම අපි ඉදිරියට වැඩමුළු කාලය තුල එකට දාන දවල් දාන්නේ පස්සේ එකට මේ වගේ හම්බ වෙනවා. අන්නේ වෙලාවදී ඒක සුද්ධ කරගන්න. විශේෂයෙන් මේ සමාදන් කරපු සීලය පිළිබඳව දන්නේ නැත්තම් පිරිසුදු කරගන්න. ඉතින් ඒ නිසා මේක විවෘත ආරාධනාවක්. ඊට අමතරව හෙට විතර වගේ ඉඳලා අදත් සමාහලට වෙන්නේ තියෙනවා. තමන් කරගෙන යන භාවනාවේදී වාර්තාකරනද ප්‍රශ්න තියෙනවා නම් ග්‍රන්ථි ස්ථාන ගැටළු ස්ථාන තියෙනවා නම් කමඨාන් සුද්ධ කරන සීලසේනොත් අපි මේක පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා මේ වෙලාවේදී හම්බ වෙනවා. සාමාන්‍ය පැයක් කාලයක් අපි ගන්නවා. ඉතින් අපි ඉස්ලාම් වතාවට ලෝකෙම වගේ මේ පොදු කමඨාන් සුද්ධ කිරීමකට පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා පුද්ගලිකව අපි හමුවීමක් ඇති කරන්න යන්නේ නැහැ. ඒක පොදු කමඨාන් සුද්ධ කිරීමට කොහොමද වார்த்தාවක් ඉදිරිපත් කරන්න කියලා අපි පොඩි සැකෙල්ලක් දීලා තියෙනවා. මම හිතනවා ඔක්කොටම වගේ ඒව දැනට ලැබිලා ඇති. ලැබිලා නැත්නම් ඊෂා හමු වෙන්න මොකද 60 වෙනි වැඩමුළුවේ ඉඳලා අපි එදිනෙදා කියලා දෙන්න පටන් ගත්තා. ඒ කමඨාන් වார்த்தාවක් පිළිසිදුව ඍජුව කාලේ නාස්ති කරන්න තුව ලියන්නේ කොහොමද කියලා ඒක ලැබිලා ඇති කියලා මම හිතනවා. නැත්නම් ඊෂාගෙන් අහගන්න අපි ඒ දවස්වල වැඩමුළුවට ගෙන්න ගත්තා. ඊෂා මේව පොඩ්ඩක් අනිකයිද කියලා දෙන්න. ඊට අමතරව අද ඉඳලා අපි හැන්දෑවට ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙන එක පුරුදු පරිදි දසුත්තර සූත්‍රය අනුව ඒ අනුව මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තේරෙන්නේ නැත්නම් ඒක අනුව හෙට මේ වගේ වෙලාවෙදී අපි ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා ප්‍රධාන අංග තුන මෙහෙන් ලැබිලා තියෙන උපස්ථාන සත්කාර තුන වෙනුවෙන් එක අංකයක් අපි මේ වෙලාවේදී ඉදිරිපත් කරගන්නේ අපි මේ හමු වීමේ අර්ථයක් විතර. දෙක කමඨහං සුද්ධ කිරීම තුන ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න මේයින් පිට ප්‍රශ්න අහන්නත් එපා. සමාව සභාව නොමගරින්නත් එපා. එතකොට අපි මේ ප්‍රශ්න විසි කරනවා. ඒ විතරක් නෙවෙයි ශාලාව පිළිලා ඉන්නවා දෙන්නේ කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. අපි මේ 218 වෙනි වැඩමුළුව දක්වා ඉද්දී ගොඩාක් පැති වලින් දිනු කරගත්තා. ඒක එක්කෙනෙක් වෙනුවෙන් පාවා දෙන්න අපි ලෑස්ති නැහැ. මම දැක්කොත් හෝ ආරංචි වුණොත් එක්කන එක්කන කතා කරනවායි කියලා කරුණා කරලා මම පිටත් කරනවා දෙන්නවා. ඒ මොකද මේ වෙලාව දීලා තියෙනවා කතා කරන්න. එහෙම නැතුව අමතන්න එපා කෙනෙක් අනවශ්‍ය දේවල් වලට. අමතවුවට උත්තර දෙන්න යන්නත් එපා. ඒ ඔක්කොම කිව්වට පස්සේ මම කියනවා හදිසි අනතුරක් ආවොත් අපි ਉਹ ඔක්කොම නීති පැත්තකට දාලා සමගි වෙලා ඒ අනතුරින් පැත්තකට යනවා. ඒක නිසා මම හිතනවා කණ්ඩායම් නායකවරුපත් කරලා ඇති පරිපාලනයේ ප්‍රශ්නක් තියෙනවා නම් ඒ ඇත්තන්ට ඇර අදාළ නැති අයට අහන එකත් වැරද්දක් තමන්ටම නිලමක් කාරකමක් පොල්මක් කාරකමක් නැතුව උත්තර දෙන්න ගියත් වැරද්දක් විශේෂයෙන් මට පේනවා මේ තරප්පු වෙලේ කට්ටිය මේ සඳලුතලාවක හැන්දෑවේ නිකන් පාක් එකට ගිහිල්ලා නිකන් වෝක් එකක් දාන්න වගේ යනවා ඒකට නම් මම බලින්නේ කෙලින්ම වැඩමුළු සංවිධානයේ සුරංගිට එහෙම වෙන්න ඕන ගමන් නැහැ මොකද ඒව ටික අපි මේ කායවත් මුකුවටත් දාලා නැහැ බැඳලා නැහැ මේ වෙලාවට කතා කරන්න පුළුවන්. ඉතින් ඒව කතා කරන්න ගියොත් සැට කතා කරුවයි කියලා ප්‍රශ්නයක් එනවා මට එහෙම සැට කතා කරන්න ඕනකමකුත් නැහැ. ඉතින් අපි ඊගාවට දැන් යන්න හදන්නේ දැන්ට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව සතිವಾರය ආරම්භ කරන්න මම කැමැතියි දැනගන්න මේ 118 වෙනි වැඩමුළුවට ධම්රිවි සංවිධානය කරන වැඩමුළුවට අලුතෙන්ම ආපු කී දෙනෙක් ඉන්නවද කියලා සංඥා කරනවා නම් ලේසියි මට අත උස්සලා. හොඳයි. බෑ. තැහෙන පිරිසක් ඉන්නවා. ඉස්සරහට තවත් ඒ පිරිස වැඩි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ පරණ මුරුදු මුහුණු නොදැක්කට ප්‍රශ්නයක් නැහැ. අලුතෙන්ම කට්ටිය එනවා හරිම කැමති. නමුත් සෑහෙන ප්‍රමාණයක් අලුතෙන් ඉන්නවා. ඒ නිසා මම අද මෙතෙක් කරපු මේ මොනවාද මේ කාරණාපහ මතක් කිරීම විශේෂයෙන් මේ අත්දැන්න කරේ. හැබැයි අනික් අත්දැන්නත් සිහි කැඳවීමක් යන්න එපා, හැල්ලු වෙන්න යන්න එපා කතා කරන්න. දැන් මේ පොඩි කොල්ල තුන් දෙනෙකුත් ගෙනත් තියානිනවා. ඒ ඇත්තොත් අලුත් අපිට අපි ඒ අයට මේ පටිගත කිරීම පිළිබඳව සිහිපත් කරන අපි ගිය වැඩමුළුවේදීත් ගෙනල්ලා මේ වැඩමුළුවේ ඉඳලා තමයි ඒක ඒ අයට මතක් කරන්නේ අපිට දවසින් දවස මාරු වෙනවා. එහෙම පුරුදු කරපු කොල්ලෙක් තමයි ෂයාන් කියන්නේ. ඔය ඉතිසලා. ඊට පස්සේ වල් වැදිලා නන්නත් තරුණාට පස්සේ ආපහු මේ ඇමට අහු වුණා දැන් එයා කරන අතර එයා දැන් අනික් පොඩි අර පුරුදු කරන මේ අපි සතිපාසලේ දරුවෝ අපි එක පිරිමේ දරුවන්ට පුරුදු කරන්නේ 6 දිනක් අත ඉස්සෝ 6 දිනාගෙන් 3 දිනා 3 දිනා වරින් වර එනවා. ඒකට ඒගොල්ලෝ ඉගෙන ගන්නවා මේ මේ වගේ දෙයක් සද්ද පරිපාලනය කරන හැටි ඊට පස්සේ මික්සර් එකට දෙන හැටි ඊට පස්සේ CD බර්න් කරලා දෙන හැටි. ඉතින් මේ මං එනකොට වල් වැතිලා හිටියේ. මම මේ ඇදගෙන ආවා. මේ කැලේ යනවා මේ සරුංගල්ලා හොයන්න. මෙතන උඩට ගියොත් කඩන කකුල් දෙක. මොකද මේ පල්ලෙහා ඉඳලා පුරුදු කරලා වාසි උඩට ආන්න හැබැයි. උඩ තියෙන අපේ විශාල කම්පියුටර් රූම් එක. එතකොට මේ පොඩි දරුවන් අපි විවෘත කරනවා මේක ඉගෙන ගත්තට පස්සේ ඉතුරු වැඩ පිළිවෙලවල්. ඒත් ඒකත් මම අඳුල්ලා දෙනවා බොහොම ආඩම්බරෙන් අඳුල්ලා දෙන්නේ. ගමේ පොඩි දරුවෝ හැබැයි දෙන්නෙක් තුන් දෙනෙක් විතර ටිකක් ඈතක ඉඳලා ඉන්නේ. ඉතින් අයිට කරදරයක් ඇති සමහරලාට අපි හයමාරකම් බණ කියන එක. නමුත් කොල්ලෝ නිසා ඒ වගකීමෙන් අපි හඳුන්වා දෙනවා ඒගොල්ලවත් ওই පොඩි තුන් දෙනාට මම කියන්නේ මේගොල්ලොත් ඒ කතා කරන්න යන්න එපා. මේගොල්ල කතා කෙරුවොත් අවශ්‍ය දෙයක් වෙනවා ෂෙහන්ට යොමු කරන්න. නැත්තම් අපේ සුරංගිනෝනා ඉන්නවා. එහෙම නැත්තම් ඊෂා ඉන්නවා. ඒ කට්ටියට යොමු කරන මිසක්කා මේගොල්ලෝගේ සෙල්ලම් වයසේ ඉන්නේ. නමුත් ඕගොල්ලෝ යන්නත් එපා. ඒ ළමයි එක අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්න අනියම් ප්‍රේම සම්බන්ධතා. ඒකයි මම මේ මතක් කරේ. ඉතින් අපි යනවා දැන් ප්‍රශ්න සභාගත කිරීමට අපි ඊෂාගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයේට ආරම්භය ලැබලා දෙන විදියට. 35ක් ඉන්නවලු ආදුනික කට්ටිය. ඒ කියන්නේ මේ 135ක්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනට ප්‍රශ්න 15ක් ලැබිලා තියෙනවා. මම පළවෙනියෙන් ඉදිරිපත් කරනවා ආධුනික අයගේ ප්‍රශ්න ටික. ගරු සාමින් වහන්සේ මම නිස්සරණ වනයේට අලුතෙන් පැමිණි යෝගියෙක්මි. මට සක්මන් භාවනාවේ යෙදෙන විට ධනහිස් දෙකට බරක් මෙන් දැනේ. ඒ වාගේම විනාඩි 15ක් පමණ සක්මන් කිරීමේදී විසිවීමේ ගතියක් දැනේවි. දැනේ. මාහට පහදා දෙන්න. ඔය ටික ලාම් ප්‍රශ්නිත උසාවියට ගැඳවන එකත් හොඳ නැහැ. ඒනට කැමැති දීපෙකන මේ සභාව වෙනුවෙන් අත උසන්න ඉදිරියට එන්න. දීපෙකන මොකද ප්‍රශ්න ටික තුනක් අහුවොත් සභාවටම මේක ලොකු විසඳිල්ලක් එනවා. ඒ කෙනාට ටිකක් රිදෙන්න ඉඩ තියෙනවා මම බලාපොරොත්තු වෙන්නම් එහෙම නොරිදවා කටයුතු කරන්න කැමති වෙන්නේ නැද්ද? අනේ එන්නකෝ ඉස්සරහට. මේ මෙතන මයික් එක ගාවට ආපුවාම මං අහන්නේ අනික් අය වෙනුවෙන් ඉතින් අර රූකඩේ පෙන්නලා තමයි වැඩි කරන්නේ. එතකොට මේකේ වාක්‍ය දෙකකට මම මේ වැඩිපුර විස්තර අහන්න හදන්නේ. දනි උතන වාඩි වෙන. දනිස් දෙකේ අමාරුවක් සහ පාලනයකින් තොරව නිකන් විශ් වෙන ගතියක් වගේ දැනෙනවා. මේක භාවනා කරපු නිසා ලැබිච්ච වාසියක් භාවනාවේ හොඳට සතිය තියෙන වෙලාවක්ද නැත්නම් භාවනාවට අරියාදුවක් කරදරයක් වගේද පේන්නේ. අරියාදුවක් කරදරයක් වගේ පේන්නේ නැහැ ඉතින් මම ඉල්ලා හිටිනවා මේ භාවනා කරනකොට තමයි මේ ටික පේන්නේ. මේවා භාවනාවේ ඉදිරියට යනකොට මග ලකුණු පෙර මග ලකුණු. අපිට පෙර නොදැනිච්ච ශාරීරික ක්‍රියාකාරකම් පේනවා. ඒ වගේ 아무තු විශේෂ ලක්ෂණ වගේක් තියෙනවා. මොකද අනික් වෙලාවට තෝව වෙනවා අපි දන්නේ අපි ඉන්නේ වෙන තැන්වල වෙන කෙනෙක් ගැන අතීතය අනාගතේ. දැන් මේ පේන දේ බලපු නිසායි පේන්නේ. දෙක කවදාවත් මේ දේවල් ඉවසා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ධර්මයෙන් පහළ වෙන දේවල්නේ. ඉතින් ඒක දෙවෙනි ලකුණ. තුන මේක දන්නවනම් භාවනා පියවර දෙකක් ඉස්සරහට යනවා. මේ භාවනා ප්‍රතිඵල මේ. සතිය තියෙන බාට ලකුණු. වැරදි නෙවෙයි. අරියාදු නෙවෙයි කියලා දන්නවනම් පියවර දෙකක් ඉදිරියට පයින්. ඔය ආහන කියන කෙනාට පියවර දෙකක් පයින්නවා සබාවින් ණයට පියවරක් ඉදිරියට යනවා. මොකද නැත්තම් ඕවා ලයිස්තු කර කර ඉන්නවා මට අරක උනා මේක උනා කියලා අපරාධ කාලේ නාස්ති වෙනවා. ඒක මං කියන ඕගොල්ලොම දැනගන්න මේක භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල භාවනාව ප්‍රතිඵල ලැබෙන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. මේ මෑණිවරු වරේ මේ අවුරුදු ගණන් මොකට භාවනා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ හේතුව මේ එන ප්‍රතිඵල වලට චෝදනා කරනවා. මේ එන ප්‍රතිඵල වලට වෛර කරනවා. ඉතින් ඒකට සම්බන්ධීකරණය වෙන්නේ. ඒකයි මම ඉතරට ගත්තේ. ඒ නිසා අයව ඔක්කොම ලියන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම ප්‍රශ්න කරන කැමති නැත්නම් හරස් ප්‍රශ්න අහන්නද? ඒකට ලියන්න මේ තියෙද්දි ධනිකක්කම තියෙනවා. ඔය ධනිස් දෙකට බරක් මෙන් දැන්නා මට ඒත් සතිය තිබුණා කියලා ලියන්න පුළුවන්. ඒකට වார்த்தාව ලකුණු ගානක් ඉස්සරහට යනවා. නැත්තම් හිතන්නේ මේ ධනිස් දෙකේ බරක් කප්පු සක්මනට බාධාවක් කියලා නෑ. ඒක කියන්නේ කනස්තකට බරක් දැනෙනවා. ඒත් මම සතියෙන් හිටියේ. මම විශේෂන වගේ දැනෙනවා. ඒත් මම සතියෙන් හිටි කියලා ඔය හැම කරදරයක් අස්සෙම ඔය සතිය කියන ඉදිකට නූල යවන්න දන්නවනම් මුළු ජීවිතේම දිනවා. ඒකයි මම ඔය උසාවියට කැඳවන්නේ. හැම කෙනාටම කැඳවන ඔක්කොටම මට දන් දෙන්නේ නැහැ. ඒකට පළවෙනි ප්‍රශ්නේදීම ඉදිරිපත් වුණාට බොහොම ස්තුතියි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. භාවනාව ආරම්භා දැනට මාස 4ක් පමණ වන අතර මූලික හුරු පුරුදුව ගුරු භවතෙක් යටතේ අධ්‍යයනය කරමි. සක්මන් භාවනාවට විශේෂ අවධානයක් හා කාලයක් ගත කිරීමට දැනට පුළුවන්. මූලික කමඨහන ලෙස වම දකුණ පා ඔසවන ආකාරය දෙස බලමි. සක්මනේදී හිතට එන සිතුවිලි ප්‍රමාණය සෑහෙන අඩු අතර වැඩිම කාලය විනාඩි 45ක් දක්වා කරගෙන ගොස් ඇත. කෙසේමුත් පරයන්ක භාවනාවේදී සිතට එන සිතුවිලි ප්‍රමාණය බහුලය. එක විට විනාඩි 20ක් පමණ භාවනා කළ හැකිය. පර්යංක කමඨහන ලෙස හුස්ම ඉහළ යාම පහළ යාම දෙස බලමි. නමුත් දැඩි ප්‍රයත්නයක් දරා නැවත පර්යංක භාවනාවට හිත එකඟ කරගෙන වඩමි. පළමුවෙන්ම සක්මණෙන් පටන්ගෙන පර්යංක භාවනාවට යමි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම හා උපදෙස් පතමි. එදිනදා ජීවිතය පසුගිය මාස 4 තුලම භාවනාව වැඩිීමේ ප්‍රතිඵලයක් ලෙස කේන්තියාම ගැටීම් කලබල වීම යම්තාක් දුරට අඩු වී ඇත. සතිය ප්‍රබල ලෙස වැඩිම නිසා සෑහෙන්න අමතක වීම වැරදි මගහැරී ඇත. ජීවිතයේ අනිත්‍ය බව වැටහෙයි. භාවනාවේ හා ධර්මයේ ප්‍රතිඵල තේරුම් වැටහෙමින් පවතී. මනසේ වෙන වෙනස් වීම් ග්‍රහණය කිරීමටත් තේරුම් ගැනීමටත් හැකියාවක් සෑදමින් තිබේ. ඔබ වහන්සේට නිවන් සුව පතමි. විශ්වවිද්‍යාල සිසුවියක් මෙල්බර්න් නුවර. බුලන් දෙයත් ඉස්සරහට ගත්තොත් පොඩි සුද්ධියක් දෙන්න බලමු. අත උසන්න කැමතියි. ඒකෙත් තියෙන එක වාක්‍යයක් අපි අපව ගන්න ඕනේ. ඊෂා. ඒ දින පරියංක භාවනාවේදී පිටගියේ හිත නැවත ගත්ත කතාවක් තියෙනවා. එන්න. පරියංක භාවනාව කියන එක කියවන්නකෝ. පරියංක භාවනාවේදී සිතට එන සිතුවිලි ප්‍රමාණය බහුලය. එක විට විනාඩි 20ක් පමණ භාවනා කළ හැකිය. පරියංක කමටහන ලෙස හුස්ම ඉහළ යාම පහළ යාම දෙස බලමි. නමුත් දැඩි ප්‍රයත්න දරා නැවත පරියංක භාවනාවට හිත එකඟ කරගෙන වඩමි. අන්න ඒ වාක්‍යයේදී නැවත දැඩි ප්‍රයත්න කරලා පිටිගියේ හිත නැවත පරියංකයට ගත්තා. ඒකද? එහෙමයි. කොහොමද දන්නේ නැවත පරියංකයට ආවයි කියලා? කියන්නේ සමනහස දැන් සිතුවිල්ලක් ආවෝ මේ සිතුවිල්ලත් එක්ක යන ප්‍රමාණය වැඩි. නමුත් ආය හුස්ම ඉහළ යනවා පහළ යනවායි කියන එකට හිත යොමු කරන්න දැඩි ප්‍රයත්නයක් දරන්න ඕන අර සිතුවිල්ලත් එක්ක යන ප්‍රමාණය වැඩි. ද එතකොට දැඩි ප්‍රයත්නයක් දරලා තමයි නැවත හුස්ම ඉහළ යනවා පහළ යනවායි කියන තැනට එන්න. නැවත ඒක දැන් ආවේ නැතුව හිතනවද දන්නේ නැහැ කොහොමද දන්නේ නැවත වම පිම්බීමට ආස්වාද ප්‍රසාද දෙක නැවත හිත ආවා ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් විදිහට නැවත ආස්වාද ප්‍රසාද හිත ආවා කියලා මොකෙන්ද වෙරිෆයි කරන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද නිසකව කියන්නේ මට දැනෙන ස්වාමීන් මම හිතනවා මම හුස්ම ඉහළ ගන්නවා පහළ ගන්නවා කියලා අර සිතුවිල්ලෙන් තොරව ඇවිල්ලා ඒක හිතවිල්ලක් ආවොත් මං කියන වැරදිලයි කියලා හිතවිල්ල නෙමෙයි මං අහන්නේ මං කියන්නේ හිතවිලි වල ඉඳලා නැවත ආස්වාස් ප්‍රසවාසයට ආවයි කියලා සැකහැරලා දැනගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? අද්දුට ප්‍රත්‍යක්ෂය මොකක්ද? තාමත් හිතවිල්ලක්ද දන්නේ නැහැ. හිතවිල්ලෙන් කියන්න බලන්න හරි දැන් මං ඇවිල්ලා ඉන්නේ කියලා. ඒකත් හිතවිල්ලක්. ඒක හිතවිල්ලක් නෙවෙයි. ඒක යථා භූතයක්. ඒක ඇති හැටියක් කියලා එහෙම විශ්වාසයක් තියෙනවද? තියෙනවනම් සපේලා උත්තරයක් දෙන්න පුළුවන්. උත්තරයක් දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒකෝර දැන් ඒකෝර කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ එහෙම හිත පිට ගිහිල්ලා ආපහු ආවට දන්නේ බොරුව වෙන්න පුළුවන්. ඒක මේ හිත හිත දෙන ලණුවක් වෙන්න පුළුවන්. ඒක ආපහු ආවට පස්සේ හොඳට උරගාලා බලන්න මෙහා මේ පචයක්ද කරන්නේ. ආවයි කියලා කියලා යනවා. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂණය කරුවේ නැත්නම් අපි බුදුරජාණන් වහන්සේගේ යථාභූත ඥාන දර්ශනේ දන්නේ අපි හිත ආවයි කියලා සත්‍යෝසල කටයුතු කරගෙන යනවා නමුත් හිතේ ඇවිල්ලා නැහැ හිතම කියනවා ගියයි කියලා. අන්න එහෙම දෙන ලණුවක් තමයි සංසාරේ කියන්නේ. සංසාරේ කියන්නේම හිත කියනවා හරිසෝ අර වැරදි කරන්නේ මේ වැරදි කරන්නේ කියලා කිව්වට මොකෙන්ද වෙන කෙනෙකුට සහතික කරන්න වෙන කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න වෙන කෙනෙකුට ඒක මේ ඒත්තු ගන්නන එකට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂණයේ වෙරිෆිකේෂන්. මේකේ වෙරිෆිකේෂන් නැහැ. එතකොට ඒක තමයි පළවෙනි පණවිඩය. දෙක මගේ මූල කර්මස්ථානය ආස්වාද ප්‍රසවාසයේ ලීලා තියෙනවා. ඒක පිළිබඳව තව එක වාක්‍යයක් ලියලා නැහැ. වැද්දගත්ම දේ මුළු රචනයේ 80%ක් ලිය යුතු කාරණාව ආස්වාසිය මට මෙහෙමයි වැටෙන්නේ ප්‍රසවාසය මට මෙහෙමයි වැටෙන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස මේකයි ආදි වශයෙන් ලිවිය යුතු ලිවිය යුතු ගොඩාක් කරුණු අත්දැකලා තියෙනවා කියලා මට හිතෙනවා. වார்த்தාවට දාලා නැහැ. ද නැත්තම් අත්දැකලා නැද්ද? අත්දකලා තියෙන සමිනන්ස උදාහරණයක් විදිහට දිග හුස්මක් කෙටි හුස්මක් හුස්ම වදින තැන නහයෙන් හුස්ම එළියට යන තැන ඒවා පෙනිලා තියෙනවා සමිනහස්. ඔය ඒ ටික ලියවෙන්නේ නැති වෙන එක ඔය චරිත විතරක් නෙමෙයි ඔක්කොගෙම හැටි. වැද්දගත්ම ලිවිය යුතු මොනවක්වත් ලියන්නේ නැහැ. මට ආස්වාද ප්‍රසවාසී මගේ මූල කරපත්තන්ගේ සමහර ඒක ලියන්නෙත් නැහැ. ඒකල මේ බයිලා කතා, අලගිය මුලගිය, නරියයි බල්ලයි කතා දිගින් දිගට ලියනවා. ඒක දෝෂයක් නෑ. ඒක ඒකට මේ කමඨාන් වාතාව වැඩි කියන්නේ නෑ ඒකෙදි. සකස් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ ඒ බයිලා වලට තමයි සම්පප්පලාප කියන්නේ. මේක ආනාපාන කරනවා නම් ඒ වාක්‍යෙට ඊට පස්සේ ජස්ටිෆිකේෂන් එකේ ඉන්න ඕනේ මට ආස්වාසය වැටුනේ මේමයි ප්‍රසවාසය වැටුනේ මේමයි බලන්න ඉන්නකොට ඉන්නකොට මෙහෙමයි වුනේ කියලා ඒ වැදගත් තොරතුරු නොලැබීම මේ කමඨාන් සුද්ධ කිරීමේ දෙවෙනි කාරණා. ඇත්තට ඉන්න ඕන නම් එක දෙක පස්සේ කියපේක ඉස්සලා ඉන්න ඕනේ පිටිගියේ හිත නැවත ගැනීම ලේසියෙන් නමුත් මම දැකලා තියෙනවා කමඨාන් සුද්ධ කරනකොට පිට ගිය හිත නැවත ගැනීමේ කතාව ඇල්ලුවොත් එයා තීක්ෂණ බුද්ධිමතෙක් එයාට කමඨාන් සුද්ධ කරන්න ඕනේ ඒක මේ පොඩි ළමයින්ට කියපු ගමන් තේරෙනවා. මේ සතිපාසලේ ඉතින් ඒ නිසා මම බොහෝ විට ඒක ඉස්සරහට දානවා. ඒකල කියනවා මුල කර්මස්ථානයේ පළවෙනි වතාවට ගියා හෝ නන්නත්තර වෙලා ආපහු එනකොට කර්මස්ථානයේ පිළිබඳ පොඩ්ඩක් විස්තර දෙන්න. විස්තර දෙන්නේ නැතුව මේ කරන දේවල් වලින් අපි පොහොර දාන්නෙම අහ කියන හිතට මූල කර්මත්තාන්ට නෙවෙයි. ඒ කියන්නේ මාර පාක්ෂික ලියුමක් මේක. බුද්ධ පාක්ෂික නෑ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිට දීලා තියෙන මූල කර්මත්තානේ ඒක ගැන ඔක්කොම බලපන්. අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග මුළු රචනෙම ලියුවනම් 100%ක් ලකුණු ලැබෙනවා. දැන් වෙලා තියෙන එක දැකලත් තියෙනවා. හම්බ වෙලක් තියෙනවා. හැබැයි කියල්ලෙලල්ලා. ඉතින් මම බනින්නේ නැත්තේ මොකද? බුදුම පඬිස්සාංශ කෙනෙක් තන්නේ කර ගුරුන්නාංශික වැරද්දක් කියලා. ඒක කියලා දුන්නේ නැත්නම් ශිෂ්‍යෝ දන්නේ නැහැ ඒගොල්ලගේ වැඩිම නරිය බල්ලයි කතාවමනේ. ගෙදර ගියත් නරිය බල්ලයි කතා, ඔෆිස් එකට ගියත් නරිය බල්ලයි කතා, ලෙඩක් පහන්න දොස්තර ගාවට ගියත් නරිය බල්ලයි කතා. කවදාකවත් කාරණේ කතා කරන්නේ නැහැ. ඉතින් මේකෙදි අපිට බෑ අපි කිරිගාට මෝල් ගහෙන් යනවා වගේ ආස්වාද ප්‍රසආස කෙරුවේ මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා මේ විස්තර ටික ලිව්වනම් ඇත්තට කම්ඩාන් සුද්ධ කරන්න. ඒක හොඳටම වෙරිෆයි වෙනවා. ඒක හොඳටම තීක්ෂණ වැටෙනවා. පිට ගිය හිතක් නැවත අරමුණට බැහැගත්තට පස්සේ එයාට පුළුවන් නම් අරමුණේ මූල කර්මත්තන්නේ විස්තර ඒ කිව්වනම් මේ බුදුම පන්දිස්වාසික වචනෙන් කියනවා භාවනාවේ මේ දීර්ඝ ගමනේ 50ක් වැඩි කරයි. තේරුණාද? මොනවා තේරුණේ? නැවත කමටහනක් විස්තර කරද්දී හරියාකාරව ඒ දින විදිය ඒක විස්තර කරන විදිය දැන් තේරෙනවා. يعني කොහොමද මුලින්ම ලියන්න ඕන විදිය උදාහරණයක් විදියට හුස්ම ගන්නකොට ඒ දරුණ විදිය ගොඩක් වල්පල් නැතුව එළියන ආකාරය ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන සමනස. මම දෙකක් කිව්වා පොයින්ට්ස්. පොයින්ට්ස් ටිකක් ක්ලියර් කරලා දුන්නා. නැවත හිත අරමුණට එන එක ඒක ගැන අවධානය යොමු කරන්න කියන එක ස්වාමීන් වහන්සේ. නෑ අවධානය යොමු කරන එක නෙවෙයි පිටට ආවට පස්සේ මූල කර්මන්තනේ අත ගාලා ඒකේ විස්තර ටික. හරිද කියලා බලන එක. මට පළවෙනි කියෙම දිගුවක් ඒකේ තියෙන. ඒ නිසා මේක ලියලා තියෙනවා ඒක. මේක හරි වටිනවා. ඒක නිසා මට ගෙන්නන්න හිතුනේ. ඉතින් මං හිතනවා ඒක අර පළවෙනි එකනා වගේම දෙවෙනි එකනත් මේක මුළු සභාවෙම කමටහන් සුද්ධ කිරීමක් වෙනවා. මෙන්න thank you. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන යනුවෙන් සිතා සක්මන ආරම්භ කරන ලදී ඒ අවස්ථාවලදී පයේ වැලි කැට හැපීමත් සමග රළු ස්පර්ශයක් ඇතිවන ආකාරයක් දුටිමි සිත වෙනත් අරමුණු වෙත ගියද නැවත ස්පර්ශය සමග සක්මන වෙත යොමු වන ආකාරයද කිසිදු කනස්සලු ස්වභාවයක් නැති බවත් දක්නා ලදී. වර්තමානයේ සිත පවතින අවස්ථාවවලදී කිසිදු දුකක් හෝ සැපක් නැති තත්වයක් දුටිමි. පරයන්ක භාවනාව ආධුනිකයෙකු කුසේ සිත භාවනාව ආරම්භ කරන ලදී. ටික වේලාවකදී සිරුර වැටෙන්නට යන ආකාරයක් දක්නා ලදී. මෙලෙස దేవතාවක් සිදුවිය. තෙවැනි අවස්ථාවේදී එලෙස වැටෙන්ට ඉඩදී බලා සිටියෙමි. මෙම අවස්ථාවේදී සමාධිමත්ව වැඩි වේලාවක් සිටිය හැකි වූ අතර ශරීර ක්‍රියාකාරීත්වය බලා සිටීමේ සිත කාමරයක් තුලට වී සිටින ස්වභාවයක් දිස්විය. ගරු ස්වාමින් වහන්සේ යම්කිසි අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනසේක්වා. දීර්ඝායු වේවා. ඔය මේ ලක්මනේදී අපි ඉස්සලා සුද්ධ කරපේකේ සම්පින්දනයක් තියෙනවා. මම ඒක අගේ කිරීම වශයෙන් මෙන්න මේ විදිහට කියනවා පිට පිට ගියා නැවත මං සක්මන්ට ගත්තා. එතකොට ස්පර්ශය අනුව මට නැවත අරමුණට හිතාපු බව මට වැටහුණා. ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා ස්පර්ශය කියන්නේ මට ලොකු වැලිකට පොඩි වැලිකට හොඳට හැපෙන බව දැනුණා. පිට ගියේ හිත ආපහු ආව බව කියලා නතර කරන්නේ මට ඒ ස්පර්ශය නැවත දැනුණා කියලා ඒ පරිච්ඡේදය સમાપ્ત කරනවා ලියුමේ ලියුම නෙවෙයි. වාක්‍යයට නැවතීමේ ලකුණක් තියන කොමාවක් නෙවෙයි. අන්න ওই ටික ලියන්න දන්නවනම් ඉතින් අහන්න දෙයක් නැහැ ඊටු ටික. ඒකෙදිත් ඔය ඉස්සරහට යනකොට සක්මණ වීසි වෙන්න පටන් අර ගන්නවා. ඉඳගෙන ඉන්නකොට වැනෙන්න පටන් ගන්නවා. ඕනි කියන්නේ වැටියන් කියලා. වැනෙනවනේ වැනිච්ච අපිට මොකෝ. ලොකු පිම්මක් ඉදිරියට පයින්. මුගව දෙනෙක් හිතනවා මේ නැටව නැලේ වැටෙන්න හදන්න යන්නේ නැතුව නැලෙවෙන්නේ නැතුව ඉදිරියට යන්න. ඉතින් මෙවයිදී අපි පොඩි බ්ලොක්ස් හදාගෙන ඉන්නවා. ඉතින් ඒකෙම නතර වෙනවා. ඒකට හේතුව වශයෙන් ලොකු සංජය මතක් කරේ මේ කයර තියෙන ආසාව සහ ජීවිතේ තියෙන ආසාව. ඉතින් මේක හරි ලොකු ප්‍රශ්නයක් තරුණ පිරිස වලට. සාමික භාවනාවෙන් දැද්දී මේ විකෘතියක් එනකොට ඒගොල්ලොන්ට වයසකයට වැඩිය සැකයක් එනවා. එහෙම වැටුනොත් හොඳ නෑ. එහෙම නැත්තම් ඇද වුණොත් හොඳ නෑ කියලා. ඒ ගියේ පාර මේ වාරියපොළ ගිය වෙලාවේ අක්කා කතා කරලා කිව්වා සක්මන් කරනකොට වැටුණයි කියලා. මල්ලි කතා කරලා කිව්වා පරියන්කිනකොට වැටුණයි කියලා. තක්මන් කරනකොට වැටෙන්න ගිහිල්ලා ඒකෙල්ල වැටෙන්න ඉඩ. ලක්කට වයස 13යි. මල්ලිට වයස මම හිතන්නේ 10ක් විතර ඇති. ඉතින් මං කෝ උඹලගේ ඥානවල නම් මොකක් හරි ප්‍රශ්නක් තියෙනව නැත්නම් දෙන්නම වැටෙන්න හදන්නේ මේ එක එක තක්මන එක එක පරියන්කේ අම්මයි තාත්තගේ ඥානවල වැරද්දක් ඇති. නමුත් වැටිච්ච එක වටිනවා. ඉතින් මං ඔය දැන් බයිද දැන් බයි නැහැ කිව්වා. ඊට පස්සේ වැටෙනවද කිව්වා නෑ. ඉතින් ඒක තරක් දෙයක් අපි මේ වෙනකොට ගීතරයක් වැටලෙද්ද අප්පා. මේ භාවනාවට වැඩනකොට කමන්නේ නැහැ. තල්ල කරනකොට කමන්නේ නැහැ. අපි ප්‍රථමාධාර පෙට්ටිය කොහොමද තියලා තියෙන්නේ? අන්තිම රගුණන්න තොර ඉන්නවට ප්‍රථමාධාර කාමරයකුත් තුන ඒක අරින්නේවත් නැහැ. ඉතින් ඒ නිසා කවුරු හරි තල්ල කඩා ගත්තොත් අපි බොහොම සන්තෝෂෙන් ඒ ප්‍රථමාධාරත් කරනවා මල මිය පරිලෝකියොත් හත් දවසේ දානෙත් දෙනවා පෙට්ටියත් අපි ගානේ දෙනවා. ඔය බය නිසා තමයි ඔය හතර සැරේ භාවනා කරන්න එන්නේ. ඒක හෙල්ලෙන්න පෙරලෙන්න බැරුව කෙලින්ම නිවන් යන්න හදනවා. යන්නේ නැහැ. අනිත් එක වැටෙන්න ඇරියොත් වැටෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් සබාවක ලියනද ඒ වගේ දේවල් සබාවක කියනද ඒ සත්පුරුෂ ආශ්‍රයම තියෙන්න ඕන. මේ ධර්ම සාකච්ඡාවක තියෙන පින. එතකොට ඒක ඒ භාවනා කරනකොට මම වැනින්න ගියා. බය වුණා. මම ඊට පස්සේ වැටියන් කියලා දුන්නා. ඉතින් මම විශාල විශේෂ දණ්ඩ ගියයි කියලා කියනකොට බුදුහාමුදුරුවෝ මැදින් පහළ මේ ධර්මයේ අවදි වෙනකොටම එතන මැද බුදුහාමුදුරුවෝ පහළ වුණා වගේ. එක්කනයි කරන්න ඕනේ. මුළු සභාවටම ආනිසංශ තියෙනවා. ඉතින් එන්නේ කියමනේ වික්තව ප්‍රතිබලව මේ වෙනදේ කියන්න පළවෙනි සැරේ බෑ දෙකේ බෑ දහ සැරයක් විතර වුණාට පස්සේ තමයි වෙනදේ පවා ඇති හැටියට කියන්න හිතෙන්නේ. එතකොට එයාට තේරෙයි ඔය භාවනා කරන මම මේ භාවනා කරන මේ 100ම වෙනුවෙන් කියලා. මගේ භාවනාවක් නෙවෙයි මේක. එහෙම මේ භාවනාවත් පුද්ගලිකව ගන්න එපා. ඒ කඩනායමත් එක්කම යන්නේ. ඒක නිකන් රැල්ලක්. ඒ රැල්ල යනකොට එකෙකුට දෙන්නෙකුට අත්දැකීම් ලැබෙනවා. ඉතින් ඒකේ නා ඒක විවුර්ත ප්‍රකාශ කරනට අනික් අයට නිකම්ම ආනිසංස ලැබෙනවා. ඒකෙදී ගල්දිව පඬිස්සවාංශ ඉන්නකොට කියනවා සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව. සුභාසිත රසාස්වාද සජ්ජනසා සංගමා. කියනවා මේ සංසාර නැමැති විස වෘක්ෂයේ හට ගන්න හරියක් හටගන්නේ තිත්ත විෂඵල. දෙකක් තියනවලු අමෘතඵල. තන්තාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව. සුභාසිත රසාස්වාද කෙරීම බුදු ඥානචේ කියපු එක රසාස්වාදේ කරනවා. අත්දකින්න කෙනා අනිත් එක්කනා එයා ඇසුරු කරන එක්කනා සජ්ජනසා සංගම. එහෙම භාවනා කරන කෙනෙක් ඇසුරු කරන එකනටත් ඒ අමෘත ඵලය ලැබෙනවා. ඉතින් ඒකයි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ තියෙන වාසිය. අපි එක්කෙනෙක් දෙන්නෙක් වයින් කරලා ගන්නවා. එතකොට අනික් කට්ටියටත් එක්ක බනින්න ඕන නම් යාට බැනපුවම ඔක්කොටම බැනුම් අහන්න පුළුවන්. එක්කෙනෙක් ඉස්සුදු කරපුවා අනික් අයත් ඉස්සුදු කරතයි. ඉතින් ඒ නිසා ඒ වගේ විශේෂ පිමි මේ පළවෙනි දවසේ වැඩමුළු අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ කාට මෙතන මේ කාලසටහනේ මේ ආහාරවල මේ පිරිසත් එක්කම දවස් දෙක තුනක් ගියාට පස්සේ ඇති වෙන සුහදභාවයේ මත අර පවුලක වගේ සම්බන්ධතාවය මත. ඉතින් මේගොල්ල කලින් භාවනා කරලා කමඨාන සුද්ධ වෙලා පළවෙනි දවසේම ඉදිරිපත් කරනවා. ඒ නිසා අලුතෙන් ආපු අය ඒ අනුව Taman හිතා ගන්න යන්න එපා. මේක පළවෙනි දවස්වලම උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අපි බය අරගන්න ඕනේ, සබකෝල නැති කරගන්න ඕනේ. මේ කෝල ගති, කෝඩු ගති නැති කරන්නේ මීට කරගෙන යනකොට ඔය ඔය පිම්ම පයින්. මචං අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහනට ආධුනික වන අපහට ආනාපාන සති භාවනාව වඩන අයුරු පහදා දෙනු මැනවි. එමගින් නාම රූප පරිච්ඡේදය දකින අයුරු පහදා දෙනු මැනවි. මිසේ ආනාපාන සති භාවනාව පහදා දෙන ලෙස ඊතා ගෞරවයෙන් පාද නමස්කාරව ඉල්ලා සිටිමු. ඔය ඒක තමයි අපි මේ කමඨාන් සුද්ධ කරන්නේ දැන් ඉඳගෙන දැන් කරනකොට වැටෙන දේ පොඩ්ඩක් කියන්න. ඒකෙන් මට පෙන්වන්න පුළුවන් පාර. මේ ලියුපෙකන කැමැතිද දැන් එක එක පරියන්කයක්වත් කරාද වැටුණා දෙන්නේ. වැටෙනවනම් ඒක කියන්නේ ඒ අනුව නම් පුළුවන්. ඊගා බෙහෙත් පන්ති මොකද්ද කියන්නේ? පළවෙනි බෙහෙත් පන්තියේ ගුණාගුණ කිව්වේ කියන්නේ. එන්න ඉස්සරහට. ඔය දැන්ට කරන පරියන්කයක ඉඳගත්තර පස්සේ වැටෙන දේ ටික සභාගත කරන්නකෝ. කියන්නකෝ. මයිකේට කතා කරන කමන්න ගන්න අපිට කොහොම හිටියත් අපිට පටක් අම්මකට ඉදිරියට ආපු එකට ස්තුතිවන්ත වෙනවා. කිව්වේ දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න දැනට භාවනා කරන වෙලාවක පරියන්කේක හොඳට භාවනා කරන වෙලාවක වැටහෙන දේ කියන්නකෝ එතකොට මට පුළුවන් එකෙන් පොට පාද ගන්න. හුස්ම ඉහළ පහළ යවද්දී කල්පනාවෙන් එක තැනකට මේ හිත යොමු කරලා දිගින් දිගටම කරගෙන යන්න සාමාන්‍ය වෙලාවක් පුළුවන්. දිග කාලයක් නෙවෙයි. ඒ යනකොට ඒක පැහැවෙන ඒ කියන්නේ හිත තියාගෙන ඒ විදිහට කරගෙන යනකොට ඇඟ ටිකක් සැහැල්ලු වෙනවා දැනෙනවා. එහෙම නැත්නම් ඉතින් ගොඩාක් වෙලාම නෙවෙයි කොහොම හරි විනාඩි 15ක් 20ක් වගේ යනකොට සැහැල්ලුවක් වගේ දැනෙනවා. ඒ හිත ඒ විදිහටම තියාගෙන ඉන්න පුළුවන්. ඒ ටික තමයි ඉතින් දැනට මේ තේරෙන්නේ. ඔය එතකොට මේ සෑහලුව මේ ඉඳගත්ත නිසා භාවනා කරන නිසා එන එකක් කියලා හිතනවද නැත්නම් මොකක් කියලාද හිතෙන්නේ? තමයි මේ කරපු ප්‍රයත්න නිසා හරි ගියා කියලාද හිතෙන්නේ? ඔව් මට හිතෙන්නේ ඉතින් මේ අනිත් දේවල් හිතට එන්නේ නැති වෙන්න කොහොම හරි හිත පරිස්සම් කරගෙන ඉන්න නිසා හිතට සෑහලුවක් වෙනවා කියලා තමයි මම ඔය ඒකේ එන්නේ අර හුස්මත් එක්ක ගණතුණු නිසා කියලාද හිතෙන්නේ නේද නැත්නම් ඒ වෙලාවේ හුස්ම ඇසුරු කරනට වැඩිය මේ සෑහලු භාවයේ සඳහා වෙන අරමුණක්ද ඇසුරු කරන්නේ ගොඩක් නැහැ හුස්ම හුස්ම ඉතුරු කරන්න වෙන කිසි දෙයක් නොවෙන්න කොහොම හරි හිත පරිස්සම් කරගන්න උත්සාහ ගන්නවා. ඕකට තමයි ආනාපාන සති භාවනාව කියලා කිව්වොත් මොකද්ද ප්‍රශ්නේ? ඔව් දැන් මට මයික් එක මයික් එකට කතා කරන්න. සයන්හස අර හුස්ම වදින තැන නම් ඇත්තටම මට කියන ස්ථාන නෙවෙයි නාහේ ඇතුලෙන් වගේ තමයි මට දැනෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ අපිට ආස්වාස් ප්‍රසවාසයේ හිත තියෙන බවට ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න එක්කෝ ආස්වාසේ ප්‍රසවාසේ නෙවෙයි කියලා වැටහෙනවා. දිගයි කොටයි වශයෙන් වැටෙනවා. නැත්නම් හැපෙන තැන වශයෙන් වැටෙනවා. නැත්නම් ගොරෝසු බව සියුම් බව වැටෙනවා. මොකක් ඇල්ලුවත් ඒ හොඳටම ප්‍රමාණවත් වැටෙන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා. කතා කෙරුවොත් තමා විශ්ව වහනට අකුල් හෙළුවා වෙනවා. වැටෙන මොකක් හරි විස්තර කරනවා නම් ඒක තමයි ආනාපානසතිය කියන්නේ. පටන් ගන්නකොට ආනාපානෙන් 12න් 11න් කයි වැටෙන්නේ. කරගෙන කරගෙන යනකොට තමයි එක එක පැතිකඩ පැතිකඩ වැඩි වෙලා ඇසුරු කරනකොට තමයි පැතිකඩ ගොඩක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකට මම තමයි ආනාපාන සති භාවනාව කියන්නේ වෙන එකක් නෙවෙයි. හැබැයි ඉඳගෙන ඕක හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ හරියන්නේ නැති වෙලාවට ආනාපානෙ වැටුනේ නැතුර කන්නේ මම ඇවිදිනව නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් 100 100ක් ලකුණු ලැබෙනවා. ඒ ඉඳගෙන ඉන්න මතින් වැඩි විස්තරයක් තමයි ආස්වාස්වාස වැටෙන්නේ. ඒකෙත් ඊටත් වැඩි විස්තරයක් තමයි හැපෙන තැන වැටෙන්නේ නාසිකාග්‍රේ ඇතුලේ තැනක කොනේ නෙවෙයි කියලා දැනෙනවා ඒවා ඉතාමත්ම ගැඹුරු කරුණු. ඒ නිසා භාවනා ප්‍රවිෂ්ටි මතක තියාගෙන වාඩි වෙලා හොඳට පටවල මම දැන් වාඩි වෙලා ඉන්නවා කියලා දන්නවනම් ලකුණු ලැබෙනවා. ඊට පස්සේ මේ වෙලාවේදී ඇඟ ඇතුලේ වෙන ක්‍රියාකාරයන් වල ආනාපානයයි මුල් වෙන්නේ කියලා දන්නවනම් දැන් ඉතින් ආනාපාන සතිය කියලා දාන්න. ඊට පස්සේ මේ ආස්වාස් ප්‍රසවාස හැපෙන තැන අසවල් තැන කියලා දන්නවනම් තවත් ඊට ඇතුළුයි ගැඹුරු තවත් වැටීමක් පේනවා. ඒ නිසා හොඳටම භාවනාව යනවා. මේකම ওই විදිහටම අනුග්‍රහ කරගෙන යන එකයි තියෙන්නේ. මොකක්ද කියන්නේ ආනාපාන සතිය සහ තව මොකක්ද කියලා? නාම රූප පරිච්ඡේදය දකින්නයිරු පහදා දෙනු මැනවි. නම මොකද? නම? මගේ නම සෝමලතා. ඒ සෝමලතා. එච්චරයි. සෝමලතා කියන්නේ මේ ඊෂා නෙවෙයි. මේ රූපස්කන්ධය වෙනයි, ඒ නම වෙනයි. මේ රූපස්කන්ධය ඉතින් හැම ලෝකයේ හැම දෙයකම ඒකට අදාළ රූපයක් සහ නමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ ඔක්කොම කැඳහැලියක්නේ. දැන් අපි මේ මෑත කාලයේ ඝන ජනසන් ගණන කිරුවේ නැත්නම් මිනිස්සු කවදාකවත් නමක් දුන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. ඉතින් එතකොට ලෝකයට පාලනය කරගන්න බෑ මිනිසුන්ට. දැන් ඉන්න රජ්ජුරුවරු අපිව වාල්ලු කරගන්න ඕන නිසා අපිට නමක් දීලා පච්චෙකුත් කොටලා ඩෙන්ටි කාඩ් එකකුත් දීලා අපිව කොටු කරලා තියෙනවා. ඉතින් නාම රූප පරිච්ඡේද ඥානෙ දෙන්නේ දෙයක් වශී කරගන්න. ඉතින් පටන් ගන්නකොට කියන මේ ඊෂා නෙවෙයි. මේ සෝමලතා නෙවෙයි. ඔච්චරයි. ওই දිනක බැලුවත් මේ ශරීර දෙකෙත් වෙනස්කම් වර්ගයක් තියෙනවා. හැබැයි දෙන්නම ගෑනු. අන්න ওই ගෑනු අතරේම දෙන්න වෙන් කර ගැනීම සඳහා අපි එක එකනාට එක එක නම් පටබඳිනවා කියලා තියෙන්නේ. එච්චරයි නාම රූප පරිච්ඡේ ඥාන කියන්නේ. ඉන් එහාට මොකක්වත් නැහැ. ඒක දැනටමත් අපි දන්න දෙයක්. ඒක දිගේ යනකොට මේ ආස්වාසිය මේක ප්‍රස්වාසය නෙමෙයි මේක හැප්පෙන්නේ මෙතන. මම ඉඳගෙන ඉනකොට මට වැඩි මෙහෙමයි කියන්නේ අර නාම රූප තව විස්තර විස්තර විවි යනවා. එහෙම අනේක සත්‍ය වැඩනකොට ඉබේම සිද්ධ වෙනවා. ඒතකොට තමයි තේරෙයි හරියටම පඳුරට ගහන්න නැතුව හාවටම ගහන්න පුළුවන්. මේ ආස්වාසේ මුල, මේ ආස්වාසේ මැද, මේ ආස්වාසේ අග, ඒ ඒ වෙලාවට හැප්පෙන තැන් වෙනස් කියලා නාම රූප බෙදි බෙදි විසිතුරු වෙවි, පතුරු ගැහි ගැහි යන්න පටන් ගන්නවා. ඒක වෙනම ඥානයක්. ඒකට පදනම තියෙන දිගට කරගෙන යන්න. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ ඔසවනවා තබනවා භාවනාවේදී මෙය නිතරම කිරීමෙන් ලැබෙන්නේ හිත එක අරමුණක පවත්වා ගැනීම පමණක්ද? වෙනත් දේවලුත් හිතට ලබා ගැනීමට පුළුවන්ද? ඒ මොනවාදයි දැන ගැනීමට බලාපොරොත්තු වෙමි. හිඳගෙන භාවනාව හිඳගෙන භාවනාව කිරීමේදී හුස්ම නොදැනී ගියාට පසු හිත කිසිම අරමුණක් නොමැතිව නිදහසේ පවතී. ඊට පසු කරන්නේ කුමක්දයි දැන ගැනීම සඳහා ස්වාමින් වහන්සේගේ ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔය එතකොට ඒ කෙනාගෙන් අහන්න තියෙන හිම අරමුණක් පිනිපිනී සතිය පවත්නවා. අරමුණක් නැතුව සතිය පවත්නවා. මේ දෙකෙන් හොඳ සතියක්, හොඳ පිනක්, හොඳ භාවනාවක්, හොඳ කුසලයක් සිද්ධ වෙන්නේ අරමුණ පෙනෙද්දිද අරමුණ නැතුවද කියලා හවොත් කැමැතිද ඒ ලියපෙකන උත්තරයක් දෙන්න. ඒකට පුළුවන් අපිට සක්මනේදී මෙනෙහි කරන නොකරන එක පිළිබඳව ඒකෙන් උත්තරේ ලබා ගන්න. මේ අරමුණ නැතුව ගිහිල්ලා කරන භාවනාවක් ගැන සඳහන් කරන නිසා අරමුණ නැතුව පවත්වන මේ සතියත් අරමුණ ඇතුව පවත්වන සතියත් මේ දෙකේ වඩා හොඳ එක වඩා කුසලතාවයක් ඇති එක වඩා පින් දෙද්ද වෙන දේ. දක්ෂ එක මොකද්ද කියලායි මගේ ප්‍රශ්නේ. අත උසන්න කැමති නැද්ද දන්නේ. ඒ නිසා අනිත් දවසේ අන්න ඒක මට හෙලි කරන්න. එතකොට මට පුළුවන් ඒ අනුසාරයෙන් අර මෙනෙහි කිරීමේ ලැබෙන ආනිසංස මොනවද කියලා පෙන්ලා දෙන්න. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වැනි වාඩි වී කරන භාවනාවලදී ශාරීරික වේදනාවන් කකුලේ වේදනාව හිරිවැටීම වැනි අවස්ථාවලදී ඉරියව් වෙනස් නොකර වේදනාවෙන් සිත ගලවාගෙන නැවත භාවනාවට සිත යොමු කරගන්නේ කෙසේද? තෙරුවන් සරණයි ආධුනිකයෙක්. ඔව් එහෙම කරන්න යන්න එපා. ඒක ඉරියව් වෙනස් කරන්නෙම නැහැ. මම අනිවාර්යයෙන්ම ආනාපානේ බලන්න ඕනෑමයි කියලා දැඩි මත ධාරී වෙන්නත් පුළුවන්. ඒක දෝෂෙකුත් නැහැ. නොවෙන්නත් පුළුවන්. ආනාපාන සති භාවනා කරනකොට විතරයි මේ ශරීරයේ වේදනාව දැනෙන්නේ. ගෙදර කයි වාරු කෙල කෙල ඉන්නකොට දැනෙනවද බලන්න. ටෙලිවිෂන් බල බල ඉන්නකොට දැනෙනවද බලන්න. මේ කැම මේසෙක කට්ටියක දාලා කයි වාරු ගගා බත් කනකොට දැනෙනවද බලන්න දැනෙන්නේ නැහැ. මොකද සතිය නැහැ. ඒ නිසා මේ භාවනා කරන්න ගියොත් මේවා දැනෙනවා. ඉතින් ඒව දැනෙන එකත් භාවනාවේ ආනිසංශයක්. මම දැන් මෙතන ඒක යටපත් කරලා ආනාපානෙටම ගන්න ඕන කමක් නැහැ. ගන්න පුළුවන් නම් ඒක ඇති ඒක සදාචාරවාදී වැඩක් තමයි. අත්‍යවශ්‍ය නැහැ. ඒ ඔක්කොම ලැබෙන්නේ භාවනා කරන නිසා වර්තමානයේ හිත තියෙන නිසා. එහෙම නැත්නම් අපි මැරුණත් අවුරුදු 120ක් ඉඳලා මැරුණත් මේ ශරීරය මොකද වෙන්නේ කියලා දැකලා නැහැ. ඉතින් ඒ ජීවිතවලට බුදුරජාණන් වහන්සේ මුර්ග ජීවිත කියලා කියනවා. මුර්ගයෝ භාවනා කරන්න ගියොත් මේ ඇහ කහනවා, නහය කහනවා, ඇස්පිල්ලම් ගහනවා මේ වැඩ සේරම හොඳට දැක දැක හොඳට ඇදිච්ච රබම්බරයකට ගහනවා වගේ. එහෙම නැතු වෙනලාට ඇස්පිල්ලම් ගන්න අපි දන්නේ නැහැ. නහය කහනවා අපි දන්නේ නැහැ. ඒ මොකද හේතුව අපි කෙරෙන්නේ මම ඇන්දාවට මේ පොඩි ආමතු හතර පහ දෙනෙක් ඇවිල්ලා අත් දෙකක් අල්ලන කකුල් දෙකක් අල්ලන සම්බාහනය කරනවා. මට කවදාකවත් නැතුව මූණ කහන්න පටන් ගන්නවා. දැන් මම මේ අත් දෙක අල්ලගෙන නිසා කහන්නත් බෑ. ඉතින් මම බලන්නේ ඔය කො වෙන වෙලාවට කහනවද නැද්ද? වෙනවට කහනවා ඇති. අර අත් දෙක අල්ලගෙන සම්බාහනය කරන නිසා මූණ කහන්න බැරි වෙලාවට මේකේ තොර තොවිල් නටනවා. මූණ පුරා දඟලනවා. ඒ කියන්නේ සතියෙන් බලාන ඉන්නකොට පේනවා මේකේ වෙන ක්‍රියාවලිය. හැම සෛලකින්ම සංඥාවක් නිකුත් වෙනවා. හැම තැනකින්ම සම්බාහනයක් වෙනවා. ඉතින් අපි දන්නේම නැතුව මූණ කහනවා, ඇස්පිල්ලම් පේනවා, කරනවා. ඒ ඔක්කොම මානසික අසහන. සතියෙන් ඉන්නකොට විතරයි තේරෙන්නේ මේ කකුල් නලියනවා, බෙල්ල වැනෙනවා, දත් වැවෙනවා, කෙස් ඇදෙනවා, හැම රැලි වැටෙනවා, නියපොතු වැවෙනවා. මොන කරන්නේ? ඒක දැනගෙන වෙන එක හොඳද නොදැන වෙන එක හොඳද කියන එකයි ප්‍රශ්න තියෙන නිසා මේ ශාරීරියේ කවදාකවත් නැති අමූතු sannivedana රාශියක් එනවා කියලා සරුවචන්සේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරලා තිනවා. ලෝකෙන් හිත මෑත් කරගෙන කාමයෙන් හිත මෑත් කරගෙන කයට හිත සීමා කරගත්ත ගමන් කයෙන් විශාල දරතයන් පහළ වෙන්න පටන් ගන්නවා. පරිලාහ පහළ වෙන්න පටන් ගන්නවා. දැවිලි දැවිලි පහළ වෙනවා. එතකොට මේ යෝගාවචර ඉතින් කෑකොස්සන් ගන්නවා බලන්නකෝ කවදාකවත් නැතුව මේ බඩ ගොරගොර ගන්නවා මේ මූණ කහනවා රත් වෙනවා සීතල වෙනවායි කිය. ඉතින් ඒක දර්ථයක් පරිලහයක් තමයි කියලා බුදුහාමරෝ කියනවා. නමුත් මහණෙනි ඔකට දර්ථ පරිලහ කියන්න එපා. ඔකට ප්‍රමෝදය කියන්නේ මොකද හේතුව ලෝකෙන් හිත ඈත් වෙච්ච බවට ලකුණක් කයේ තියෙන මේ කෝලක් පේන එක. මුළු භාවනා ලෝකෙම ඔකට වෛර කරනවා. මේ තාම අමාරුවෙන් තමයි කයට හිත ගන්න. කයට ගත්තාම කයේ තියෙන දේවල් වෙනදට වැඩිය ඇදිච්ච රම්බම්පදයක් වගේ හොඳට ටියුන් වෙච්ච වයලින් එකක් වගේ සද්ද වෙන්න පටන් ගන්නවා. ඉතින් කියනවා මේක නැති කරන්න හදනවා වගේ යට කරන්න හදනවා නෑ. ඕක දැනගන්න ඔය සතියෙන් වර්තමානයේ කයේ ඉනකොට තමයි ටික තේරෙන්නේ. දැන් අපි හිතනවා ඊට වැඩිය හොඳයි කියලා මේ අම්මගේ කය වෙන එක බලන එක, බබාගේ කය වෙන එක බලන එක ඒක යුතුයකමක් කියලා. මේ අනුන්ගේ සීනි කිරණ එකම තමයි පුතත්ජනයේ වැඩේ. මුඛාකාරීක වගකීමක් දාගන්නවා. අනේ මගේ මූණ නම් මට කහ ගන්න පුළුවන් මේ බබාගේ මූණ කහනවත් දන්නේ නැහැ. අම්මගේ මූණ කහනවත් දන්නේ නැහැ. ඉතින් ඔය සීනි කිරි කරා ඉනකොට අම්මා ගහනවා පොල්ලකින් හරි මේ මූණ කහගන්නේ මගේ මූණ කහන්න එන්න එපයි කියලා. පුත්තජනයා කියන්නේම අනුන්ගේ සීනි කිරන જાතිය. ඔය තමන්ගේ සීනි කිරන වෙලාවට හෙන නඩු. බුදුයන්සේ ලියලා තිනකොට ප්‍රමෝදයක් කරගන්න ඕක ප්‍රීතියක් කරගන්න ඕක සති සම්පජඤ්ඤය කරගන්න පස්සද්ධිය කරගන්න ඕක සුඛයක් කරගන්න මොකද දැන් සතියේ තියෙන කයි හැබැයි ඒක දැනෙන්නේ සුඛ වේදනාවකින්ම නෙවෙයි ඒකට තපස කියලා කියනවා ඒකට ආතාපී කියලා කියනවා ඒක ඔක්කොම දරන්න පුළුවන් දේවල් ඒ වෙන්දට වැඩිය කැපී පේන්නේ අවධානය වැඩි නිසා ඒකට ලොකු ශාන්ති ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඉඳුරන් ප්‍රනීත වෙලා තියෙනවා. ඒ නිසා වෙන්ද නොදෙනිච්ච දේවල් දැනෙනවා. ඒක ඒකෙන් කෙරෙන්නේ මන් ලෝකෙන් අයින් දැන්. ලෝකයක් ආතති වලින් ලෝකයක් අසහන වලින් අයින් ඒකට ලකුණ තමයි මගේ කයෙන් වෙන්දට වැඩිය ආතති අසහන වැඩි වෙනවා. හැබැයි මේ හුත්තට සාදර වෙලා බලන්න හිටියොත් ඕකෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔය කැයි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙන එකක් එනවා උතෙන්. ඕ ඊට ටිකක් පහසුයි ඒක. ඒක අයින් කරනවා ඊටත් එදී assume දෙකකින්. අන්නේ මට්ටම් තුන සිහින් අයින් කරපු ගමන් මේ ලෝකේ ඉඳදීම ප්‍රශ්න සැප ලබන්න පුළුවන්. ඒ නිසා මේක ලෑස්තිලා යන්නත් එපා. මේක වෙන්නේ සතිය තියුණු වීම නිසා. ඉන්ද්‍රයන් ප්‍රණීත වීම නිසානේ මගේ කයේ එන මේ සියලු වේදනා මම manussකම මට පෙන්වලා දෙනවා. මගේ ක්ෂණ සම්පත්තිය මට පෙන්වලා දෙනවා. සද්ධර්ම ශ්‍රවණේ මට පෙන්ලා දෙනවා සත්පුරු ශාස්ත්‍රය මට පෙන්ලා දෙනවයි කියලා ආන්න උකට සාදර වෙන්න එතකොට තේරෙයි දැන්නවත් නිවන් දැකලා ඉන්නේ කියලා. කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. උපදිනකොටම නිවන් දැකලා තින්නේ. වැඩිම අනුන්ගේ දේවල් හොයන්න ගිය නිසා ඒකිනම් මේ ජීවන විභාගේ පේල් වෙන්නේ කොපි කරපු හිඳයි කිය. අනුන්ගේ ගුණ කන්දල් හොයන්න ගිය එක නිසායි විභාගේ පෙල් වෙලා තියෙන්නේ. Tamange දේ හොයන්න ඔන්න විභාගේ. ඕක වෙනකොට තේරෙයි මේක නැති කරන්න අපි කොච්චර බීඩි බීලා ඇද්ද, චුවින්ගම් හපලා ඇද්ද, නවකතා කියවලා ඇද්ද, පත්‍ර කියවලා ඇද්ද, ටෙලිවිෂන් බල බල ඇද්ද මේ ඇඟෙන් එන දෙකේ බලක් ගන්න. අන්නේ द्वේෂය තමයි මේ Tamange ඒ වෙලාවේ මතුවෙන දේට තියෙන द्वේෂය තමයි මේ බාහිර පරිේශන කරන්න අපි පොළඹවන්නේ. ඒකට කියනවා මොටිවේෂන් කියලා. හැම කෙනාම මේ එන දේ යටපත් කරලා නැති කරලා දඟලන්න හදනවා. මේ අච්චරම දරුණු නෑ. නැති කරන්නේ කොහොමද කියලා අහලත් නෑ. අහලා තියෙන්නේ මම මේක තියේදී අරමුණටම ගන්න හදනවා කියලා. ඒක දෝෂෙකුත් නෑ. මම මේ කතා කරන්නේ එහෙම තියදී අරමුණටම ගන්නම එපා. මේ දැනීමම සංවේදී භාවයම ප්‍රණීත භාවයම භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ වගේම ශීඝ්‍ර වර්ධනයක් භාවනාවේ අපි යන් ඊගා ප්‍රශ්නෙට. එරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මට සක්මන් භාවනාව නිතිපතා පැයකට වැඩි කාලයක් නිවසේදීද කරගෙන යමි. වැලි මලුවක් ඒ සඳහා භාවිතා කරමි. යටිපතුලේ ස්පර්ශයේ දෙසට අවධානය යොමු කරමින් සක්මන් කරමි. යටිපතුලේ සිට ඇඟිලි දක්වා ස්පර්ශයේ පැතිරෙන අයුරු. රළු සියුම් උණුසුම් සිසිල් ගති අධ්‍යක්ෂ ඇත්تمي. පාද වැල්ලේ එරී යන ආකාරය වැලි ඇඟිලි කරුවරින් උඩට එන ස්පර්ශය විඳ ඇත්තෙමි. සමහර වෙලාවට වම් කකුලේ ස්පර්ශය ඊතා ත්‍රිරව වැඩි විස්තර සහිතව දැනෙන බව අත්දැකෙමි. වම් පාදයේ පොළවේ සම්පූර්ණයෙන්ම ස්පර්ශ වූ වහාම මගේ සිත දකුණු පාදයට යොමු වේ. එවිට දකුණු පාදයේ පොළවේ වැදීමට ප්‍රථම චලනය වන දකුණු පාදයේ චිත්ත රූපයක් මට පෙනේ. එය පොළවේ ස්පර්ශ වූ වහාම අවධානය ස්පර්ශයට යොමු වේ. පාද දෙකේදීම මෙලෙස සිදුවේ. යටිපතුල පොළවේ ස්පර්ශ වීමට ප්‍රථම චලනය වන අවස්ථාවේදී සිත එයට යොමු වී චිත්ත රූපයක් මැවීම හා ස්පර්ශ වූ වහාම අවධානය ස්පර්ශයට යොමු වීම මේ දිනවල ප්‍රකටය. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට নমස්කාර වේවා. ඔය වගේ එල්ල වෙච්චාම තරංගයකට හරි මොනවා හරි එල්ල වෙච්චාම ඒ වෙන දේ කල්ැතුව හරියනවද වැරදිනවද කියලා පේනවා. මයිත් එක්කේ බුරුමේ භාවනා කරා කුඩු ගහපු එකනේ. එයා මේ ජර්මනි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. එයා කියන ඔක්කොමලා කුඩු ගහලා මේ මැද මිදුළු වගේ එකට ගිහිල්ලා එක්කෙනෙක් වලල්ලක් විසි කරනවලු. අනිත් එක නෑ එන වලල්ල අල්ලනවා. ඒතර මේ වලල්ල මෙහෙම එන හැටිත් මගේ අත ඉස්සෙන හැටිත් හිතෙන් කැල්කියුලේට් කරලා හරියට මට වලල් අල්ලන්න පුළුවන් කියලා යට කියන්න පුළුවන්. කුඩු ගහන්න නැතුව බැරි. නිසා කුඩු ගහපල්ලා. වෙන්න තියෙන දේ ඒ ඒ කැල්කියුලේෂන් එක. මෙහෙන් එන වලල්ලයි අත දාන හැටි කල්ැතු කියන්න පුළුවන්. ඒක හොඳටම දන්නවා ක්‍රිකට් ගහන මිනිහා. TT ගහන මිනිහා. එයා මේ බෝලේ එනකොට මේ පැත්ත වැඩේ වෙලා ඉවරයි. එයා දන්නවා දැන් මේ ෂොට් එක ඒකාන්තයෙන්ම දැලට උඩින්ද යන්නේ පහතින්ද යන්නේ කියලා ඒ කල්ැතුවම ඒකට කියනවා කනෙක් වෙනවයි කියලා. මේ ක්‍රීඩාවට කනෙක් වුණාට පස්සේ එයා දන්නේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ ඒ වැඩ ඒ තරම්ම අපේ ඇඟ සින්ක්‍රොනයිස් වෙනවා. ඒකට ගොඩාක් කල් යනවා. මෙතෙක් අපි සින්ක්‍රොනයිස් වෙලා තියෙන්නේ කාමෙට විතරමයි. දරුවන් වදණ්ඩයි දරුවන් හදණ්ඩයි විතරයි. ඉතින් ඒ ගැන විස්තර කරපු සිග්මන්ඩ් ෆ්‍රොයින්ට ඔක්කොමලා කිව්වා මෙයා මුදා මනුස්ස මානවගේ සියලු හැසිරීම් දන්නවයි කියලා. ඉන් එහා බුදුරජාණන්සේ කිව්වා කාමයේම නෙවෙයි ඉඳුරම් පිනවීමට සඳහා අපේ හිත කටු ගහක කටූල් කරන්න ඕනේ නැතු වගේ හැදිලා තියෙනවා. ඕක අනික් දවසේ ඉඳුරම් අවබෝධ කරන්න සතිය අවබෝධ කරන්න මූල කර්මස්ථානයේ හිත දාන තරමට ගියොත් මරණ මොහොතදී පැහැදිලිවම දන්නවා මං කොහෙද යන්නේ කියලා. ඒ දඟලනකොටම දන්නවා මං අන්නත් යන්නේ කියලා. ඒකට කවුරුත් එන්න ඕනේ නැහැ ධර්මතා. ඉතින් අපි හිතාගෙන මේක දෙවියෝ දුන්නා. එහෙම නැත්නම් ආශිර්වාදයක් වෙන්න ඇති. එහෙම නැත්නම් මේ බණ භාවනා කරන කට්ටිය මට මේ ආශිර්ය ගන්නවා වෙන්න ඇති. නැත්නම් ਸਰබලධාරි දෙවියන් වහන්සේ වෙන්න ඇති කියලා නෑ. මේකට කියන්නේ ඇබ්බැහිය. ඇබ්බැහි කියන්නේ නරක වචනයක්. හොඳ දේ කරන්න පුරුදු වුණාට පස්සේ වැඩේ සිද්ධ වෙන්න ඉස්සලා කියන්න පුළුවන් මේක හරියටම හරියනවා කියලා. කියන්න ඕනේ නෑ. ඒක තමයි යාට හම්බ වෙන විශ්වාසය ඒක ඒකේ එකලසේ ඒක තියෙනවා. ප්‍රිසිෂන් එකේ ඒක තියෙනවා. හරියටම දේ මැනලා කිරලා කරනවා නම් හරියනවා. ඉතින් ඒ දේ කරන්න බුදුජානනාංශය මතක් කරන්නේ ඒ ටික කරන්න බෑ කියලා මරණ මොහොතේ. ඊට කලින් ඒක පුරුදු කරලා තියෙනවා. ඒ මට්ටමට පුරුදු කරලා තියෙනවා. ඒ ටික කරන්න බෑ වයසට ගියාට පස්සේ. මොකද ඉඳුරන් කියන්නේ අහන්නේ ඒ ටික කරන්න බෑ වේදනාට තදබල වේදනාව කියන නිසා වේදනාවක් නැති මරණ ටිකට කොල්ල නැති තරුණ වයසේදී මේ එක වැඩක් අරගෙන හරියට ඒක කරන්න හැටි පුරුදුකරනද එතකොට අපේ හිත ඒක වැඩේ වෙන්න ඉස්සෙල්ලා වෙන්න තියෙන දේ ඉඳලා මේ මොහොතට ගෙනත් දාන්න. ඒක වෙනකොට තියෙනවා අපි ළඟ අතිමානුෂික ශක්තිය බල හැම කෙනා ගාම තියෙනවා. ඒක මතුවෙන්න එකම දේ කර කර ඉන්නවා. ඉතින් පෘථජනයට ඒක කරන්න බෑ. පෘථජනේ හැම වෙලාවෙම දේවල් මාරු කර කර මාරු කර කර අර මේ ගැම්ම වශී භාවය සිද්ධි වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා කරගෙන කරගෙන යන්නේ ඒක අපිට පේනවා වෙන්නේ ඉස්සෙල්ලා වැඩේ මෙන්න මේකයි වෙන්නේ කියලා කියා ගන්න පුළුවන් තරම් තියෙනවා. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන කවදාකවත් ඒක එලි කරන්න එපා කාටවත් කියන්න එපා කියලා. කිව්වොත් ඒගොල්ලෝ හිතනවා මේ අති අතිමානුෂික බලවේග මේ අනම්මනම් ඊට පස්සේ එනවා පේන බලන්නයි බුලත් කොලයක් ගන්න ඇන්දාවට ඔරේන් ඇවිල්ලා කියයි මගේ හිත පොඩ්ඩක් බල්ලා කියලා දෙන්නකෝ අල්ලපු ගෙදර ගෑණි මයි පැත්තට හිටලා ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් බලලා දෙන්නකෝ. ඌව තමයි අරගෙන ඉන්නේ. ඒ කොච්චර තිබුණත් කවදාකවත් කියන්න යන්න එපා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක මේ බුද්ධහංකරයන් වහන්සේ නමගේ අවසාන ජීවිතය ඒක පුදුමාකාර කලින් සැලසුම් වෙච්ච දෙයක්. ඒක උන්වහන්සේ දන්නවා. අනික් කටියට තමයි බුදුහාමර පරීක්ෂා කරලා බලන්න. බුදුහන්සේ දන්නවා කොහොම කෙරුවක්වත් දැන් ඉතින් මේ ගඟට වැටුණාට පස්සේ කොටේ යන්නේ මූදටමයි. අන්න ඒක දැනගත්තට පස්සේ තේරෙනවා ඕකේ මැජික් එකක්වත් ඕකේ අතිවාංශික බලවේගයක්වත් නැහැ. එකම දේ නැවත කිරීම පුදුමාකාර ජපමන්තරයක්. එතකොට ලැබෙන ලාභයක් තමයි වෙන්න ඉස්සෙල්ලා වෙන දේ පිළිබඳව හිත කැල්කියුලේට් කරලා අවරෝණ ගණන් කරන්න පටන් හරි ආසහිතනවා එතකොට භාවනාවට හිත හොඳට කනෙක් වෙනවා භාවනාවට හිත හොඳට බැහැ ගන්නවායි කියලා. හැබැයි ඒක උදම්මනට යන්න එපා. දිගට වැඩි පියවර ගානක් සතිය පැවැත්වීමට වාසියට ගන්න. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව. පරයන්කේ ඉඳගෙන සල්ප මොහොතකින් උදරයේ පිම්බීම හැකිලිම ඊතා සියුම්ම දැනී නොදැනීයයි. මෙලෙස අරමුණ බොඳ වී ගිය පසු සිත උදරයේම පවතී. එවිට බොහෝ විට උදරයේ ඊතා තද ස්වභාවයක් හා කොන්ද දෙසට ඇලී ඇති ආකාරයක් දැනේ. මෙලෙස දැඩි තද ගතිය ඇති විට උදරය තුලින් වේදනාවක් හටගන්නා බව වැටහි. එවිට එම දුක් වේදනාව දෙස සතියෙන් බලා සිටිමි. සක්මන් භාවනාව වම් පාදයේ තබන විට වම ලෙසද දකුණු පාදයේ තබන විට දකුණු ලෙසද දැනගනිමින් සක්මම සක්මන ආරම්භමි. ඉන්පසු පායට දැනෙන දැනීම් වන සීතල උණුසුම තද බව මෘදු බව ආදිය වටහා ගනි. ඇතැම් විට වම දකුණ හෝ පායට දැනෙන හැඟීම් වලින් තොරව සක්මන සිදුවේ. එවිට සිතේ හිස් නිශ්චල බවක් ඇත. සිතුවිලි, ශබ්ද, රූප ආදියේ සිතන මැත. සතිය ඇති බව වැටහි. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. මේක ඇත්තටම වාතාව හොඳට විස්තර සහිතව තියෙනවා. ඉතින් මේ වැඩේ මේ විදියට දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් බොහෝ වෙලා නැත්තම් එක විදියට මොකද දවස් දෙක තුන කරනකොට ඕක පිළිබඳ පුදුමාකාර දැනීමක් එන්න පටන් ගන්නවා. මේ දේ හරි පාරේ යනවා. හැබැයි මදි අත්දැකීම් මදි. දිගට දිගට කරන්න යම් විදිහකට කෙනෙකුට මේ පාරත් හරි කරන්නත් ඕන බව තේනවා කරගන්න බැරි වෙන විදිය කාට කංකටළු එනවනම් පෙරපින නෑ කියලා කියතයි. පුබ්බේච කතපුඤ්ඤතා නෑ. මේක තියෙනවා කරන්න පුළුවන් නම් අපිට පෙරකල පින තියෙනවා. දැන් තියෙන්නේ මේ අත්දැකීම හොඳට තහවුරු වෙනකන් එක දිගට බාධා කරන්නේ නැතුව දිගට ගෙනියන එකයි කරන්න තියෙන. ඒකයි මේ වගේ මේ නේවාසික භාවනා වැඩමුළුවක තියෙන ලාභේ කරුණාකර අවස්ථාව ගන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. සක්මන් භාවනාව තුළද පරයන්ක භාවනාව තුළද එදිනෙදා කරනු ලබන සෑම කටයුත්තක් තුළදීම සතිය ඉදිරියේ තබාගෙන සතිය වඩමි. මේ සෑම මොහොතකදීම අරමුණ වශයෙන් ගන්නේ මම දැන් මෙතන වශයෙන්යි. නිවසේදී සතිය වඩන විට සිදු වූ එක්තරා සිදුවීමක් ගුරුදේවයන් වහන්සේට මෙසේ හෙළි කර සිටිමි. සතියෙන් වොෂ්රූම් එකට ගියා. සිදුවෙන අරමුණ තුල සතිමත් වුණා. කයෙහි සිදුවන යම් දෙයක් ගැන සතිය වෙහෙස වූවා, මෙහෙය වූවා. මම එවිට හිටගෙනයි හිටියේ. සිහිය නැති වීගෙන එනවා වාගේ දැනුණා. එම නිසා කය සුවපත් වේවායි මෙනෙහි කළා. එසේ කලේ මා වොෂ්රූම් එක තුල ඇදගෙන වැටේ වියයි බියක් පහළ වූ නිසයි. ඒ මොහොතේදී මට මහත් මතක් වුණේ බුදු පියාණන් වහන්සේවයි. අනන්ත මම අනන්ත වූ බුදුගුණ බලෙන් මම සුවපත් වේවායි මෙනෙහි කරමින් වොෂ්රූම් එකෙන් පිට වී යවුත් පුටුවක වාඩි වුණා. මට දැනුනේ සිහිය නැති වී ගොස් මාව නැති වෙන්න යනවා වාගේ. ක්‍රමයෙන් යථා තත්ත්වයටපත් වූවා. මෙය සතිය වැඩිම තුල සිදු දෙයක් දෙයක්. පසුව මට මෙහෙම සිතුණා. සිදු වූ தത്വයට මුහුණ දී මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි යනුවෙන් මෙනෙහි කර එන ඕනෑම දෙයකට මුහුණ දීමයි කළ යුතුව තිබුණේ. සිත නොදන්න තැනකට යන්නයි හැදුවේ. බුදුගුණ මෙනෙහි කිරීම තුල එය වැළකුණා වාගේ සිතුනේ. ඒකට හේතු වුණේ මාගේ නොදන්නාකමයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙනු ලබත්වා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. දැන් මේ වගේ පියවරක් දෙකක් ගිහිල්ලා ආපහු ඇවිල්ලා මේකට පදන් වුණාට පස්සේ අනිත් දවසේ කලන්තේ වෙන්න අරින්න පුළුවන්. නැත්නම් මැරෙන්න අරින්න පුළුවන්. ඒක ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක සාමාන්‍ය තන්නේ ක්‍රම සියදීනසා ගැනීමකට ඉතාමත්ම ආසන්න කාරණාවක්. ඒකට කියන්නේ epistemological suicide එකක් කියලා. මම කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ දැන් හොඳටම කලන්ත හැදෙන්න එනවා. ඊයනම් නතර කරා. තව ටිකක් වෙනකොට නතර වෙයි. ඕම ඉඳලා ගිහලා අන්තිමට යන්න බෑ. ඉතින් ඒක ලේසි නෑ. ඒක කාය ජීවිත নিরপেক্ষවම යනවා. ඉතින් මේ මේ ඒකට පෙරහුරුවක් දෙනවා. මඟට ගිහිල්ලා එනවා. දැන් තේරෙනවා අපරාධයේ යන්න ගිය ගමන මේ බුදුගුණ මෙනෙහි කිරීම නිසා බාධා කරගත්තයි කිය. ඒක ඔය ජිල් බෝල් ටේලර්ගේ insight of uh, හා මොකද stroke in insight කියන පොතේ එයාට එයා ස්නායු ශෛල්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක් දුබෙන්දපු ගෑණි කෙනෙක් අවුරුදු 36ක එයාගේ වම්නහල් මුලිය නහරයක් පුපුරනවා. නාද්දි. එයාට තේරෙනවා මොකද්දෝ වෙනවයි කියලා සියලුම මතක නැති වෙනවා. ඒකට අනිත් පැත්තේ මොලේ hina වෙනවා. කියලා වුණා, උඹට කියලා වුණා කියලා. ඉතින් එතකොට එයාට හිතනවලු දැන් ගිහලා නිදා ගන්න ඕනේ. මේ මොලේ කියලා දැන් නිදාගත්තොත් ආයි කවදාවත් නැගිටින්නේ නැහැ උඹ. දැන් එයාට ඕනේ කාට හරි කියන්න ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්න කවුරුත් නැහැ ගෙදර. එතකොට මතකත් නැහැ මොකක්වත්. මෙයා ගිහිල්ලා ෆෝන් එක ගන්නවා. ෆෝන් එක අරගෙන බොත්තම් මිරිකනකොට යාළුවෙගේ නම්බරයක් එනවා. එළිය අහනවා ජිල් මොකද ප්‍රශ්නේ කියලා. මෙයාට කියන්න දන්නේ නැහැ. මෙයාට ෆෝන් එක කතා කරනවා කට් වෙනවා. ඉතින් ආයෙත් මෙයා කටපාඩම් කරනවා. දැන් හොඳට මේ කලන්ත හැදීගෙන මැරගිට යන වෙලාවේ Jill in trouble Jill in trouble Jill in trouble කියලා කටපාඩම් කරලා කරලා කරලා ආයෙත් ගහන්නට නම්බර එනවා. එතකොට මෙයා කටපාඩම් කරපුවෙක් කියනවා ජිල්ලින් ට්‍රබල් කියලා. එතකොට මේ යාළුවා කොහොම හරි දැනගෙන ඇම්බියුලන්ස් එකක් අරගෙනමයි එනකොට මෙයා වැටිලා. තරප්පු පෙළේ වැටිලා ඉන්නේ. අම්මගේ නම මතක නැහැ. මොකක්වත්ම මතක නැහැ. ඒ ඔපරේෂන් කරන අඟල් 3 3 3 කෑල්ලක් අයින් කරලා මුලේ ගලවලා ඇතුලේ තියෙන ලේ කැටය ගෝල්ෆ් බෝලයක් විතර තියෙනවා. එයාගේම යාළුවා තමයි ඔපරේට් කරන්නේ. අවුරුදු 8ක් යනවා. නැවත සිහිය සාමාන්‍ය දැනුම් බවටපත් වෙනවා. එයාගෙන මුළු අවුරුදු 8 ඇතුළතම කවදාකවත් මානසික අසහනයක් තිබුණ නැතුළු අවුරුදු 8කට පස්සේ මතකයක් එනවත් එක්කම මානසික අසහන එන්න පටන් ගත්තලු. ඒ මානසික අසහන ලබන්න මම අවුරුදු 8ක් පුහුණු කරා. අපි දවස පුරාම අපි පුහුණු කරන්නේ නැවත මානසික අසහන ලබා ගන්න මිසක්කා. ওই විවේක තැන්ට යනකොට පුදුම පාස් ෆෝවර්ඩ් නෙවෙයි පාස් රිවර්ස් එන්නේ අපි. කියන්නේ නම් මේ නිවන් දකින්න ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් මේ දෙනවා කිව්වොත් එහෙම පොඩ්ඩයි ඉන්න. වයිෆ්ට කියලා එනකන් කියලා ගෙදර ගිහිල්ලා යන්න ආනවා. ඔක්කොම ඔක්කොම භාවනාව ඔච්චර තමයි. ඉතින් මෙයාට වාසියක් තියෙනවා මෙහෙම කිව්වට පස්සේ ඊගාව දවසේ මෙහෙම වුණාට කියන කම්මෝගෝචිකාගෝ මම කරබන් ඉන්නවා. රාජා හෝ මා හෝ ගංගා හෝ පැනපංගකට. all frog jump into the old pond plop ඊට එළිය කොච්චර වේගෙන් අපි එනවද බබා බල්ලා යන්න ඕනේ මුණුබුරා බල්ලා යන්න ඕනේ වස්තු බුදලේ හදලා තියෙන්න ඕනේ එව්වට ආපහු එන වේගෙ බැලුවොත් මාරයා හොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනා වෙනවා මුන්දලත් භාවනා කාර්යෝද මුන්ට නිකමට හරි නිවන පැත්තට ගෙනියන්න ගියොත් මු ඩී රූට් හොයනවා ආපහු ගෙදර යන්න හැබැයි මම කියනකොට ඒකේ මහා විශාල විහිළුවක් තියෙනවා මේ වගේ දෙයක් කරනකොට නෑදෑයෙක් ළඟ හිටියොත් කපෝති වැඩේ විනාසයි මැරෙන්නවත් දෙන්නේ නැහැ. ඇවිල්ලා කතා කතා ටිකක් පොවයි. මොන හරි බෙහෙත් ටිකක් දෙයි. අපිට ඕන විදිහට මැරෙන්නවත් දෙන්නේ නැහැ. කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ. එසා මැරෙන වෙලාවට නැද්දකින් නොපතන් නොදොමකින් එක එක් එන්න එපා මගේ ළඟට නා. මේ වෙන දේ වෙන්න ඇල්ල නිකන් ඊට පස්සේ ඉවරනේ. මට එකපාරක් ඇවිල්ලා තිබුණා එකක් මේ බණ කියනකොට කලන්ත හැදෙනවා. ඒ හොඳ වෙලාවට ඊට ඉස්සෙල්ලා මම කලකොඩයාවේ පඤ්ඤාසේකර හාමුදුරන්ගේ පොත කියවලා තිබුණා ඒ ශාන්ත්‍ර තුන් සැරයක් එක වෙලා තියෙනවා. බටත් අල්ලගෙන බණ කියනවා බණත් යනවා. සම්පූර්ණ කලන්තකින් නැගිටලා බලනකොට ආයෙත් බණ කියනවා. ඒ ශාන්ති කියනවා මේ චරිතේ මගේ චරිතේ ලියන කිසි කෙනෙකුට පුළුවන් ද මේක ලියන්න ඒ සමම සොයන් ලිඛිත චරිතාපදානයක් ලියනවා මෙන්න භාවනායේ වග. මුඛ්‍යකත් හිතන්නේ ඔක්කොමලා හිතන්නේ ඒකට බ්ලඩ් චෙක් කරන්න ඕනේ, සුගර් බලන්න ඕනේ, ඇම්බියුලන්ස් කතා කරන්න ඕනේ, ડોක්ටර්ට කතා කරන්න ඕනේ, ওই සේරම යමපල්ලෝ. අපායට ගිහිල්ලා දෙන්න තියෙන වද ටික මෙහෙදි දෙන්න හදන්නේ. අනේ මේ බලාතක සද්දයක් ඇහෙන හරිය කවුරක්වත් නොහිටියොත් පෙරකල පිනක්. ඉතින් කට්ටිය අහනවා මේ බාහන මැදස්ථානේ ඉන්ෂුරන්ස් කරලා තියෙන කියලා හදිසියක් හරිය බ්ලඩ් heart attack එකක් ආවොත් එහෙම අපි වග වෙනවාද කියලා. අපි කියනවා ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ මාරේ කම්පැනියේ මැරුණොත් එහෙම තල්ලු කරලා දානවා මැරලම් ඵලයන් හිඳි ගෑවිලම් ඵලයන් කියලා. ලෑස්ති නෑ බොරුව කරන්න භාවනා කරන්න කියලා කට්ටියේ නින්ද එනවා මිසක්කා. ඇත්තටම යන්නේ මෙයා ලියලා තියෙනවා මේ අලුත් දෙයක් ඉගෙන ගන්න තිබුණ අවස්ථාව බුද්ධානුස්සති භාවනාව නිසා මට වැරදුනා. මේක බුදුරජාණන් කරන නින්දාවක් නොවේවා. ඕක නෙමෙයි බුද්ධානුස්සති කියන්නේ. බුද්ධානුස්සති නම් වෙන දෙයකට වෙන්නේ නැදියා. වුණ දෙයක් උනාවේ අපි යමුකෝ ලුණාලි කියලා ඒ දවසට කියනවා. මොකද අපි පුංචි කාලේ ලුනා රෙස්ට් හවුස් එක මේ අනවසරයෙන් හිටපු කපල් 29ක් අහුවෙලා පත්‍රේ ලොකු ප්‍රසිද්ධියක් තිබ්බා. බඳපු නැති කට්ටිය. ඉතින් කෙල්ලන්ගේ පොත්වල ඔටෝබයෝග්‍රැෆි එකේ ලියලා වුණ දෙයක් වුණාවේ අපි අමු දයියෝ ලුනාවේ කියලා. ඒසා යන්යන් කියලා වරෙල්ලා ගිහිල්ලා එන්යන් කියලා එන්න එපා. ওই වගේ යන වෙලාවක යන්න අරමු අපා. අපි යනවා ඊගාපා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ පසුගිය දස දින භාවනා වැඩසටහනට සහභාගී වීමි. එහිදී ලද උපදෙස් අනුව වේදනාව සිහි කරමින් සක්මන කළෙමි. දැන් වේදනාව ටික ටික නැති වී යන සැටි පැහැදිලි වෙයි. කකුල් වල තිබූ අසනීප ගති වේදනා ගති දැන් බොහෝ දුරට අඩු වී ඇත. පරයන්කය. පරයන්කයේදීද වේදනා සිහි කරන විට ඇති වූ වේදනාවන් ටිකින් ටික අඩු විය. එහෙත් එක කකුලක වලලු කර හන්දියේ දකුණු පැත්තේ ඇති වූ වේදනාව අඩුවන්නේ නැත. ඒ නිසා එය ගැන අරමුණු කිරීම නොකරමින් පරයන්කේ සිටිමි. මහට උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. gederදී භාවනා කරන බවද දන්වමි. සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් දක්වමි. තෙරුවන් සරණයි. ඔබ මේ විදිහට දරා සිටීමේ වේදනා දරා සිටීමේ ශක්තිය පුදුම විදිහට වැඩෙන්න පටන් ගන්නවා. පොඩි පොඩි ශක්තිය ආවට කමක් නැහැ දැන්. තව ටිකක් ඉඳලා ඊට ටිකක් වේදනාවක් තිබුණත් කමක් නැහැ. ඔහොමම ගියාම මොනිද්‍ර ජීතුමා කිව්වා ඉස්ලාම් මං භාවනා කරපු 1979 මරණාසන්න වේදනාවත් පරියන්කේ විඳපු දවසට පහුවින්ද තමයි කිව්වා සෝවන් වෙන්නේ. එතෙන්ට යනකන් ටික ටික වේදනා දිදී අරගෙන යනවා බලන්න. කොයි වෙලාවක හරි පස්ස ගැහුවොත් ඉතින් භාවනා කරනවා. ඉතින් එනේන භාවනාවේ මේක වර්ණගන ගා වර්ණගන ගා උපනගන ගා උපනගන ගා ගාමින් සියුම් කරමින් යන්න ඕනේ මරණට කමක් නැහැ කියලා. එහෙම නැන්න එහෙම නැතුව ආපහු හැරුණා නම් බුදුහාමර කෙරේ සද්ධාව නැහැ කියලා කියන්නේ. අපි ඇත්ත ලොකු කැපකිරීමක් කරොත් බේසකට මම මේ කතා කරන්නේ. ගෙවල් දොරලත් ඇල්ල ඇවිල්ලා මේ කෙරුවත් සද්ධාව නැහැ. මොකද භාවනා ක්‍රමේ කිසිම පසුබෑමක් නැහැ නිතරම ඉදිරියටමයි යන්නේ. එnde ende ende වැඩි වේදනා ධර්මෙන් ඉන්න පුළුවන් ගතියක් එනවා. එච්චරයි භාවනාව කියන්නේ. මොකද වේදනාව කියන්නේ දුක්ඛ සත්‍යය. වැඩි දුක් ප්‍රමාණයක් ධර්මෙනුත් ඉන්න පුළුවන්. කට්ටි හිතලා ඉන්නේ නෙමෙයි ගෙදර කට්ටියට කියලා ඕම් බලාපන් මම වැඩේ කරලා එනවා මං ඊට පස්සේ කිසිම වේදනාවක් නැත්තනකට යනවා උඹලට බෑ උඹලට සිල් නෑ උඹලට භාවනා නෑ කියලා මෙහෙ එනවා අපාරියංකේ ගහාට පස්සේ බුදු අම්මේ දනු කඳේ ගැහුවා වගේ පස්සේ උල තිබ්බා වගේ ඔන්න වේදනාවට අර ගෙදරේ උන්ට වඳින්න හිතෙනවා අනේ උන් නම් කාලා බුදියනවා දැන් මේ මම ඇවිල්ලා උන්ටත් අඬරපාලා ඇවිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ උලත් නෑ පිලත් නෑ ඉන්න <laughs> හිටපු එකක් නෑ ඉන්න එකක් නෑ දෙලොවක් අතර ඉතින් වහ කණ්ඩ හිතෙනවා ඒ කියන්නේ බුදුහාමුදුරුව අවබෝධ කරලා නෙවෙයි මේ පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ නෙවෙයි භාවනා කරන්නේ. මේ අල්ලපු ගෙද කට්ටියට අඳහැරපාන. ඉතින් මේකේ පෙන්ලා දීලා තියෙනවා පාර හැදිලා තියෙනවා. එnde ende ende ende ඊට වැඩිය අභියෝගතා ඉදිරි තියාගෙන යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමින් වහන්සේගෙන් අවසරයි. මා සතිය පිහිටවීමට පටන්ගෙන දැනට වසරකි. සක්මන් භාවනාව දෙපාවල දෙපාවල දැනීම නිරීක්ෂණය නිරීක්ෂණය කරමින් සක්මන් කළෙමි. එම දැනීම සෙමෙන් නැති වී යන බව හොඳින් වැටහුණි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට දෙපාවල දැනීමක් ඇති බවත්, ශබ්ද ඇති බවත් විටින් විට ඇඟට දැනෙන සීතලකුත්, පෙනෙන දේවල් තිබියදීත් ලනුපැදුර උඩ රොබෝ කෙනෙක් ඇවිදින්නාක් මෙන් සක්මන් කළ හැකි විය. මෙසේ નિરાයාසයෙන් සක්මන් කරන විට සැරින් සැරේ සිත ඇතුළෙන් කතා කරන්න ගනි. තවත් කෙනෙකු සමග තර්ක කර හිත දිනයි. තවත් විටක මා හොඳ කෙනෙක් කියා මාන්නයෙන් කතා කරයි. හිත සක්මන් කිරීමටවත් නොකිරීමටවත් අනුබලයක් දෙන්නේ නැත. ඒත් සක්මන් කරන විටත් අනිකුත් වැඩවලදීත් වෙනසක් නැතයි සිතේ. මහා පාළු ගතියක් දැනේ. පැයක කාලයක් සක්මන් කෙලිමි. ආනාපාන සතිය පෑයක සක්මණෙන් පසු හොඳින් වාඩි වී සිතින් කය නිරීක්ෂණය කළෙමි. විනාඩි දෙක තුනක් යනතුරු එක දිගට සිතුවිලි එන්නට විය. ඒවායින් හුඟක් මෝහ සිතුවිලි බව වැටහිනි. සමහර ඒවා ඉරිසියාවෙන්ද බයෙන්ද එන සිතුවිලි විය. ඉන්පසු හුස්ම නිරීක්ෂණය කළ හැකි විය. විනාඩියක් දෙකක් ඇතුළත හුස්ම නොදැනී ගියේය. ඉඳ හිට එන ශබ්දත්, කයේ දැනීමත් සිතුවිලිත් නිසා නිින්ද ගොස් නැති බව වැටහුණි. සැරින් සැරේ සිතුවිලි දිගේ හිත වැඩිපුර ඇදී යන බව නිරීක්ෂණය කළ හැකි විය. එසේ සිතුවිලි දිගේ යන විට ගැස්සී නැවතත් කයට සිත එන බව වැටහුණි. පැයක කාලයක් තුලදී හුස්ම නැවතත් දැනුනේ වරක් දෙවරක් පමණි. එසේ දැනුණු විටද ඉක්මනින් ගෙවී යයි. දවසේ අනිකුත් වේලාවලදී සිත මෙසේ පාළු තැනකට යයි. ඇතම් විට කය තනියම වැඩ කරගන්නා බවද වැටහෙයි. දවසේ සමහර තැන් අමතක වී ඇති බව දැනේ. නිවසේදීද දවසට පැය 4ක් 5ක් පමණ සක්මන් භාවනාව කළද දැන් එසේ සක්මන් කළත් නැතත් එක වගේ දැනේ. මෙසේ භාවනා කළ යුතුද කියා සිතුවිලි දෙයි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවනීය ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. තව ප්‍රශ්න කීයක් තියෙනවා? මේ වගේ විස්තර සභාගත කිරීමේ වටිනාකමක් තියෙනවා. සක්මන් හොඳට වෙනවා. ලනුපැදුරක් උඩ ඇවිදිනවා කියලා පේන්නේ හිතවිලි පැදුරක් උඩ ඇවිදිනවා වගේ. ඇවිදින්නේ හිතවිලි රාශියමද හැබැයි ඇවිදින බව දන්නේ. ඉතින් ඒ නිසා පේනවා හිතවිලි ආවට විදිල කඩන්නේ නැහැ. හැබැයි ඉතින් භාවනා කරුවයි කියලා ඇවිද්දයි කියලා ඉතින් වැඩකුත් නැහැ. ලියලම තියෙනවා. ඊට පස්සේ ආනපානට යනවා. ඔන්න හිත පිට යනවා. ආයෙත් දැනගත්ත ගමන් හිත ඇවිල්ලා ආනපානට වැටෙනවා. විනාඩි දෙකෙන් ආයත් ආනපන නැති වෙනවා. ආයෙත් පිට යනවා. ඉතින් එතකොට පේනවා ඇවිදිනකොට කොච්චර හිතේ තිබුණත් හදිසියක් වුණොත් Taman ඉන්න තැන තේරුම් අරගන්න ලනුපෙදුරට හිත දාපු ගමන් දන්නවා මම නන්නත්තර වෙලා නැහැ සතියින් ඉන්නේ කියලා. කොච්චර නන්නත්තර හිතිලියාවත් ආනපන හිත දාපු ගමන් දන්නවා පරියන්කේදී මට ඕන වෙලාවක පිරිසුදු පීතුරු තැනකට එන්න පුළුවන් කියලා. ඊතරතරේ වැඩ කරනකොට වුණත් හිත නන්නත්තර වෙනකොට මෙන්න මෙතනයි හිත තියන්න ඕනේ කියලා දන්නවනම් ඒ තමයි බුදුහාමරංගේ සරණ කියන්නේ. හිත නන්නත්තර වෙච්චාම තියන්න ඕන තැන දන්නේ නැත්නම් එයාට බුදු සරණක්වත් සාසනික ප්‍රතිෂ්ඨාවක්වත් නැහැ. ඉතින් සක්මන් කරනකොට කොහෙද හිත තියන්න ඕන? හිත පිට ගියොත්. පරියන්කේ කරනකොට කොහෙද හිත තියන්න ඕන? හිත පිට ගියොත්. එදිනදා වැඩවලදී කොහෙදෙත් යනවා හිත පිට ගියොත් කියලා හැම වෙලාවෙදිම දන්නවනම් ඒක තමයි සරණයි සසරණයි සනාතයි කියන්නේ. ඉතින් බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා එහෙම හිත පිට ගියාට නැවත අරමුණට ගේන්න හුඟා කලබල වෙන්න එපා. යන්න පුළුවන් නම් ඇති. ඒකට ගියයි කියලා ඇති වැඩකුත් නැහැ. දැන් අරමුණේ නැති බවක් දැනගෙන සතිය නැති බවක් දැන කලබල වෙන්න තියෙන්න පුළුවන්. ඒක තමයි සුපිරි. සුපර් ඉතින් කියලා දෙන්න හරි අමාරුයි පළවෙනි දවසේ ඉන්නත්. නැත්නම් තුන්වෙනි දවසේ නෝට අපිට පාර හැදිලා එයි. මේ අරමුණ නෙවෙයි නිවන කියන්නේ. අපි භාවනා කරන අරමුණ නෙවෙයි නිවන. ඒක තමයි සැකහැර දැන ගැනීමට තියෙන උරගා බලන තියෙන උරගල. ඒකෙම ඉන්න ඕනේ නැහැ. සැක තියෙන තාක්කල් ඒක තියාගන්න. ඊට පස්සේ ඒක අවශ්‍යතාවයක් නැහැ. අපි ඉස්කෝලේ යනකොට මම පළවෙනි පන්තියේදී පන්තියේ ටීචර් උගන්වනකොට ලොකු සර් එනවා. ලොකු සර් ඇවිල්ලා කලුලෑල්ලේ ලියනවා. අම්මා කියලා ලියනකොට අයන්න අකුර ලියලා ඇඟිල්ලක් තියලා ඇඟිල්ලේ පරතරේ තියලා මයන්න ලියන්න අල්මයන්න කරන්න ඊට පස්සේ ඇඟිල්ලේ පරතරයක් තියලා මායන්න ලියන්න අම්මාගේ බත් කයි කියනවනම් බත් කරන බත් කියන්නේ ඉස්සලා ඇඟිලි දෙකක පරතරයක් තියන්න කියනවා ඒකල බත් කියලා ලියන්න බය නැහැ තාන්න නැතර ඇඟිල්ලක පරතරයක් තියන්න බත් කියන කතේ කයි කියන කතේ ඇඟිලි දෙක පරතරයක් තියන්න දෙක කයි කියන අකුරු දෙක මැද එකයි පරතරයක්. ඒ පරතරේ මෙහිමයි ගන්න. ඒකට මේවා වචන, මේවා වාක්‍ය, ඉවරයි. ඉතින් හැමදාම ඇඟිල්ල තියතියි දොන්නේ නෑනේ ඔකට. ඇඟිල්ල තියන්නේ එක අකුරක් අනිත් අකුරේ වෙන් කරලා ලියපන් නැත්නම් වැල්ල අකුරු ලියන්න ඉගෙන ගන්න එපා. වචන දෙකක් අතර අකුරු දෙකට වැඩි වෙනසක් තියෙනවා. ඉතින් අන්නේ වගේ ටිකක් අපි මේක පුරුදු කරගත්තට පස්සේ උක හැම වෙලාවෙම ඇඟිල්ල තියතියා. අනිත් එක ටීචර් විතරනේ කල්වැල් ලියන්නේ අපි ලියන්නේ පෑනේ කොලේනේ. ඒක ලියනකොට කියන හැම වෙලාවෙම අකුරෙන් අකුර වෙන් කරලා ලියපන්. වචනෙන් වචන වෙන් කරලා ලියපන්. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයෙන් වෙන් කරලා ලියපන් කියලා. ඉතින් ඒ සඳහා ගන්න යාර කෝදුවක් අරන් ගිලා මැනමැන ඉන්න ඕනේ නැහැ. ඉතින් මේකේ නා ගේ විතර හැටියට පළපුරුදු භාවනාකාරයෙක්. ඒකට හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැත්නම් විතර කියන්න ගහන බම්බුවක් ගහගන්නේ මට මොකෝ. ඕන කියන විලාට අරමුණට ගෙනත් යන්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන වශී. ඒක තමයි අපිට තියෙන අධිකාරී ශක්තිය. ඒකල කියන්නේ නේ උඹල ඕන තැනක ඵලයන් මට ප්‍රශ්නයක් නැහැ කියලා. යන්නේ. එහෙම කී කර කරගත්තට පස්සේ ඵලයන් කියවට යන්නේ. ඉදාට තමයි තේරෙන්නේ ඌට යන්න දෙනකොට යන්නේ. යන්න එපයි කිව්වොත් යනවා. හරියටම කෙල්ලෝ යාළු කර ගන්නවා වගේම තමයි. එල යාළු කර ගන්න ඕන වුණොත් අම්මා මුංගේ ගණන්. <laughs> චොක්ලට් ඉල්ලයි, ලේන්සු ඉල්ලයි. ඊට යාළුනාට පස්සේ කි ඵලයන් කිව්වත් යන්නේ කොයි වෙලාවෙත් කනගාව ඉඳගෙන අරක කියනවා මේක කියනවා ඵලයන් යකෝ යන්නේ කොට යන්නේ නැහැ. මම මේ අත්දකපු දෙයක් නෙවෙයි කියන්නේ. මේ ඇසූ විරු ඥාන වලින් කියන්නේ. ඕකම තමයි අරමුණක්. ඒකට හිත තියන්න ගියොත් එයා යනවා. ඊට පස්සේ කියනවා බලෙන් මට මොකද නෑ නෑ එහෙම කරන්න එපා මම ඔයා බැඳපු එක කරන්නේ මං ඉන්න ඕනේ කියලා එයා ළඟට එනවා. අන්නේ වෙලාවේදී මූල කර්මත්තාන්න මායින් කරන්න එපා. මායින් කරන්නේ නැතුව යන්න පුළුවන් තැනක් එනවා. එදාට තමයි අපි මූල කර්මත්තානේ සමුගන්නේ. එයා එනවා යාම යනවා. ඒක මේ රචනයේ අන්තිමට ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒකෙන් තමයි අපි භාවනාවෙන් සමුගන්නේ. ඒකෙන් තමයි අපි සතියෙන් සමුගන්නේ. ඒකෙන් තමයි අපි අරමුණෙන් සමුගන්නේ. අරමුණ ගන්නේ වැඩට මිසක්කා වඩු වගේ ආයුධයක් මිසක්කා මේක නෙමෙයි අවසාන ඵලය. ඒ නිසා අරමුණත් එක්ක වගේ බලුකුක් එක්ක වගේ එනකොට වරෙන් කියනකොට එන්නයි යනකොට යන්නයි හදාගන්න. එතකොට අපි කොයි වෙලාවෙත් නෑ. භාවනා කරනවා කියලා දෙයක් කරන්න ඕනේ කරන හැම දෙයකටම අවදියෙන් ඉන්නවා අවශ්‍ය වුණොත් සැකයක් આવොත් අතෙන් ගියා සැකහැර ගත්තාවා. ඉතින් ඒකෙන් තමයි විපස්සනාවයි සමතේ වෙනස් වෙන්නේ. සමතේ කවදාකවත් අරමුණෙන් ගිලිහෙන්න දෙන්නේ නැහැ. ගිලි වුණොත් දික්ක සාධනලු. දැන් විපස්සනා භාවනා නිකන් ලිවින් ටුගෙද විතරයි. බැඳලා නැහැ. හරි ජොලි. අපි යනවා ඊගා ප්‍රශ්නේ එක ප්‍රශ්නයයි ගන්න තාම. අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපානයයි. හිඳගත් විට ඊතා සියුම් කම්පන කිහිපයක් දැනී හිස්තැනකට යයි. මෙහි සතිමත්ව සිටින විට පහත අත්දැකීම් අත්විඳින ලදී. ටික වේලාවකට පසු ඉන චැට එක ටික වේලාවක් තිබෙන අතර ඒ දෙපැත්තකට බෙදී කතා කරන ගතියක් ඇත. මේ දෙස බලා සිටින විට ඇතැම් අවස්ථාවල ගෙවි යාම දැකගත හැකි අතර ඇතැම් විට මෙම ගතිය වැඩි වේලාවක් පෙනෙන විට ලේබල් කිරීමද සිදුවේ. මෙවිට එය කෙරෙහි යටින් ද්වේෂයක් වැඩ කරන බව හඳුනා ගනී. කීප විටක් කම්මැලි ගතියක් ඇතිවන අතර එහි ගෙවි යාම දෙස බලා සිටීමෙන් පසු නැවතත් තැම්පත් ගතිය දැනේ. ඉන්පසු තේරෙන්නේ සතිය පැතිරී ඇති ආකාරයකි. පරයන්කේ හිඳගෙන සිටන කාලය ක්‍රමයෙන් අඩුවන බවක් පහුගිය පරයන්ක කිහිපෙදී අත්දකින ලදී. ইহත අත්දැකීම් පරයන්කේහි හෝ සක්මනේහි කියා වෙනසක් නැත. දවසේ බොහෝ වේලාවක් සතිමත්ව සිටිය හැක. ගෞරවනීය සාමින් වහන්ස භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔව් අපි මේකෙන් නැත කරමු. මේකෙදි කරන්න තියෙන්නේ පරියන්කෙන් නැගිට්ටට භාවනාව කැඩෙන්නේ නැහැ. පරියංකේ ඉරියාපත මාරු වෙන එක සතිය පිහිටවන්න. සක්මනේ ඇවිල්ලා පරියංකයට යනකොට භාවනා කැඩෙන්නේ නැහැ. සක්මනේ ඉඳලා වාඩි වෙන හැටි බලන්න. ඉරියාපත සංදිස්ථාන වලට හිත දාන්න ඒකට මුළු දවසම භාවනාවක්. අපි මේ ඉඳගෙන ඉන්න එක භාවනාවක් කියන නැත්තම් සක්මන කරන වෙලාව භාවනාවක් කියලානේ අරගෙන තියෙන්නේ. නමුත් මේ සක්මන ඉවර කරන තැනසා ඉඳලා පරියංකේ පටන් ගන්න තැනට ඉරියාපත මාරු වෙන හැටි. ඒකට කියනවා ඉරියාපත සංදි කියලා. එව්වයි තමයි ගොඩක් වෙලාට සංදි වල තමයි ගොඩක් කාර් ඇක්සිඩන්ට් වෙන්නේ. කෙලින් පාර යනකොට ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. අන්නේ සංදිෂ්ඨාන වලට අවධානය යොමු කරන්න. එතකොට තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය භක්මවේදං විහාරං හිතමාව. ඉඳගෙන වේවා හිටගෙන වේවා අවදියෙන් නිදා පැත්තවල නිදාගෙන හිටියත් නිින්ද ගිහිල්ලා නැති තාක්කල් ඇවිදිමින් හිටියත් සතිය අධිෂ්ඨාන කරන්න ජීවිතේ බ්‍රහ්මයි. හැම වෙලාවෙම භ්‍රම ජීවිතයක් තියෙන්නේ හැම ඉරියව්වේම කිසි කෙනෙක් ගැන බලාපොරොත්තු වෙන්න එපා ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන හැටි සංදිස්ථාන මේකට හරිය උදව් කරනවා සක්මන සක්මනේ තමයි ඒ හැරෙනකොට ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නැගිටලා ඉඳ ගන්නකොට එහෙම කරන්නේ එහෙම කෙරුවට පස්සේ මේ දැන දැන කාටවත් තේරෙන්න ඕනෙත් නැහැ Tamanට තේරෙන්න ඕනෙත් නැහැ භාවනා කරනවා කියලා. ඇත්තටම කියන්නේ භාවනා කරන්න ගියොත් නම් කෙල වෙනවා. සතිය පිහිටවන්න ගියොත් හරියනවා. නිසා භාවනා නොකර සතිය පිහිටවන්න කියලා අපි සතිವಾರය સમાપ્ત කරනවා. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔක පටලවා ගන්න නැතුව තියාගෙන ඊටට ගමු. So you have to speak short. Please come. Best thing is to write. Then it will be short and sweet. Anyway. Can you suggest how to work or realize the nature of mind? Um, and not for mindfulness. I know how to cultivate mindfulness, but for nibbana, to... I can give you, today we had a one hour discussion. We talk about, about 45 minutes to understand mind means you are trying to understand mafia organization. Can mafia organization think you can understand? Never. So mind is cheating you now. Mind is telling to understand the mind. Mind never wish to reveal itself. It's utter cheating. Mind own business, be mindful. Understand? Yes, but it seems like I've been mindful for a long time and there's something missing, some analyzing that needs to... No, that this is kind of an analysis. Yeah. When you try to mindful, mind is asking, you don't know what is the mind is, please be contemplative about the mind. So you are not mindful by cheating yourself. So today we took 45 minutes. Uh, we have records. I will pass it to you because there's another fool in up there. He's from uh, Argentina. He gave me the question yesterday when I come back, Bande, what is the mind? How can I control it? We whack the fellow, we hack the fellow morning. Yeah, I don't want to control it. I want to get to the root of no, Mind never wish mm -hmm. to control. Therefore, this question, it is a falsified question. Only you can understand the mind by its performance. Verbal, physical and mental deeds. Mind never reveals itself. It's a magician. It's a cheating one. So Buddha says, don't try to catch the fellow, but be aware, physical, verbal and mental deeds mindfully, ultimately you will catch all the fellow. So all the mafia organization, they are not happy about revealing them because the chieftain is the sometimes the police chieftain or criminal justice minister. Will they be happy to reveal? They have probes. They say we have to understand what is the mafia organization. They themselves point the commission. They themselves point probes, but they know utter cheating. Likewise, our mind is cheating us you are carried, you are taken for a ride. But so how about seeing the elements, you know, elements of mind? No, the mind do not have elements. Thoughts are the mind-made mm-hmm. mm -hmm. ripples. So be aware of it. Rather than tackling the mind, it's it's impossible thing. And it's uh, the, the other Irish monk told, when someone is stuck you by the poison arrow, the Buddha says, the patient will say, I must know who shot at me. What is the kind of arrow? What is the kind of poison? So best thing is to remove the arrow rather than this thing is so simple. So therefore asking about the mind is done by the mind. Understand? So it is utter cheating. So Buddha gave the method. Be aware of the physical, verbal and mental deeds and ultimately fellow will be revealed. Of course there is nothing called mind. So you have to appoint the mind telling it's a null hypothesis. In meditation, you have to disprove your null hypothesis. That is the whole meditation. That is what you call patipada. But when we uh, do 32 parts, when we do body 32 parts, right? And um, When you do? Yes. Please repeat. Oh, when when we do the 32 parts uh, 32 parts. Meditation. That is not mind. That's a mental exercise. Right. That's a mental exercise. If you have too much of overwhelming love for the 32 parts, then you get the repulsivity. It is. It never reveals the mind. It, it is an exercise to the mind. That means mind is more hidden. When the mind is very active, it's more hidden. calm down everything Don't do physical, verbal, and mental deed and utter vigilance and observe what is happening. This is the easiest way to understand the bloody fellow who is a magician. Thank you, Sadhu. හොඳයි අපිට විනාඩි 30කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි gediya ගන්නකොට නැවත රැස් වෙනවා මෙතන පරියංග භාවනාවකට. මේයින් අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමාසටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.